අවසරයි ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අද නිසන් වනේ ඉහළ ප්‍රාස්පතින්ද කරන සතිපතා ධර්ම දේශනාවේ තවත් අවස්ථාවක් සිළුම දිනායේ සඳහා tempත් වෙමු tempත් කරලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චිරස්සං වතපස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අපතිත්තං අනායුහං තින්නං ලෝකේ විසත්තිකාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කී වතාවේ නැත්නම් පසුගිය ප්‍රාස්පතින්ද මෙතෙක්ේ කෙරගෙන ආපු ශබ්දම මූලපරියාය සූත්‍රයේ නැත්නම් සාමාන්‍ය කිටි මූලපරියාය කියන සූත්‍රයේ ඒ අවසාන කොටස સમાප්ති කොටස සම්බන්ධ කරා ඒ ධර්ම දේශනාවලිය. ඒක ඇත්තටම සර්වඥ පර්වය නැත්නම් සරුවච්චන් වහන්සේ මේ අධ්‍යා බලන හැටි කොටස ඉතුරුලා තිබ්බා. ඒක සම්පූර්ණයෙන්ම ශේක අශේක නැත්නම් රාතන් වහන්සේගේ චරිතයට බොහොම සමානයි. ඉතින් ඒක අර මේ අදගත් සූත්‍රය දාල් නෙවෙයි ඒ කරපු සූත්‍රයේ සමා නිමාව සටහන් කරුවොත් ඒ උත්තරමන අසාමික ඉස්ලාම් ලෝකෙට හෙලි කරන්නේ. අනික් කට්ටිය ඒ අනුව හැඩ ගැහෙනවා ප්‍රත්‍යජනයි ශේකයි අසීකයි කියලා. ඒක බොහොම විස්තර සහිතව තියෙනවා. අසීක භූමියේ නැවසරයක් සම්බන්ධ කරනවා සර්වච්ඡ භූමිය විදියට. ඉතින් අද අපි ඒක නිමා කරා කියන අදහසින් ඉඳගෙන අලුත් සූත්‍රයකට ආරම්භය ලබා ගන්නවා. ඒක සංයුත්ත නිකායේ පොත් හයක් තියෙන අතර මේකේ පළවෙනිම පොතේ තියෙන මේ සගතක වර්ගයේ තියෙන පළවෙනි ගාතාව ඒක ගොඩාක් අවස්ථාවල සාධක සූත්‍ර වශයෙන් සටහන් කරනවා මේ විප්ලවීය නැත්නම් රැඩිකල් වාදීව ශාසනය ගැන කතා කරන අය සම්ප්‍රදායනුකූල කතා කරන අයට ඒක ටිකක් ප්‍රශ්න කර තත්ත්වකුත් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා අපිට මේක පරිශීලනය කිරීමෙන් සම්මර්ෂණය කිරීමෙන් අපිට යම් ප්‍රමාණයක් අපිට එදින්දාපත් වෙන ප්‍රශ්නවලදී නැත්නම් නිෂ්ඨා වශයෙන් තියෙන නිවන සාක්ෂාත් කිරීමේදී සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්න කොහොමද කියලා දැනගන්න පුළුවන්. උගව දෙනෙක් හිතනවා මේකට සුවිශේෂී ඥානයක් අවශ්‍යයි, සුවිශේෂී සමීකරණ තියෙනවා, සුවිශේෂී ජපමන්ත්‍ර තියෙනවා, සුවිශේෂී පුද්ගලයෝ ඉන්නවා කියලා. ඉතින් මේ සූත්‍රය එහෙම එකක් නෙවෙයි. මේ ප්‍රතිවිරුද්ධ කොටස් එකක් එකට සම්බන්ධ කිරීමෙන් තමයි මේ පවුර හදාගන්න තියෙන්නේ. හරියට බැටරි එක නෙගටිව් පොසිටිව් දෙකේ තියාගන්නා වගේ. කාන්දම් කැලේක උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ තියෙනා වගේ මේ දෙක එකට ඇසුරු කරන අලංකාරය. එහෙම නැත්නම් ඒකේ තියෙන අසිරිය තමයි මනුස්ස මනසට හිතා ගන්න බැහැ. ඒකට හේතු මේ අධ්‍යාපන නිසා අපේ හිත ඒක එක දිශාවකට හරවලා තියෙනවා. ඉතින් අනිත් දිශාව වෛරක්කාරී කියලා හිතන එක අපිට සාජාසියෙන් දාලා තියෙනවා. ඒ නිසා ඥානය කියන්නේ වෛරය කියලා පිළිගන්න වෙනවා. අපිට මේ තියෙන එක තේරුම් ගන්න බැරුව ගොඩේ ඉඳ දඟලන්න අල්ලන්නේ ඥානෙ ඒක තනිකරම තියෙන එකට කරන වෛරයක්. තියෙන එකට කරන වෛරය නිසා තමයි අපි පරිශන කරන්නේ. හැම පරිේශනයක්ම අනාර්ය පරිේශනයක්. ලැබෙන හැම ඥානයක්ම ද්වේෂයේ දරුවේ. කවදාකවත් ශාන්තිය කියලා දෙන්න බෑ. ඊනව ਸਰවචනාංශයේ මේ පින්නඳ හදන මේ ධර්මතාවය ඒක සංසිද්ධියක් එන්න තුමේ ਸਰවචනාංශයේ කත්තුකම්මිතා ප්‍රශ්නයකින් මතු කරන දෙයක් නෙවෙයි. ਸਰවඥන් වහන්සේ අවුරුදු 45ක් ඒ මිනිස් එක්කසේ මහ පොළවේ බුද්ධ කෘත්‍ය කරන කාලේ ඇතිවෙච්ච සංසිද්ධියක්. නිසා ඒවා දැන් උනත් වෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව අමෝතම විජේ සංකල්පනාවක් දෙනවා විරුද්ධ පැත්තට පාර්ලිමේන්තුවේ සෑහෙන තනක් තියෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්නේ. විරුද්ධ පක්ෂය අයින් කරන්න කියොත් බලවත් තුන තාණ්ඩු පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. විරුද්ධ පක්ෂයේ පැහැදිලිවම ඉන්න ඕනේ විරුද්ධ පක්ෂේ නායකයාට තමයි පාර්ලිමේන්තුවේ දෙවෙනි වැඩිම පඩිය ගෙවන්නේ. තනාධිපති පක්ෂ පඩිය ගෙවන්නේ වැඩිම විරුද්ධ පක්ෂේ නායකයා. ඉතින් ඒ නිසා විරුද්ධ පක්ෂේ නායකයෙක් වෙලා ඉන්නවනම් නිකන් ඉඳලා බෑ. ආණ්ඩුව කරන හැම වැඩකදීම මේ ජනතා නියෝජනය කරන්න ඕන. ඉතින් ඒ නිසා විරුද්ධ පක්ෂේ බලවත් වෙන්න වෙන්න ප්‍රජාතන්ත්‍රවාදී වැඩි. නත් කට්ටිය හිතනවා නෑ ආණ්ඩු පක්ෂේ බලවත් වෙන්න ඕනේ කියලා. ආණ්ඩු වෙන්න වෙන්න ඕලමල වෙනවා. අපි වෙලා තියෙන ආණ්ඩු පක්ෂේ බලවත් වෙනවා. විරුද්ධ පක්ෂයට අපි අඬක් නගන්න දෙන්නේ නැතුව චප්ප කරන්න හදනවා. ඉතින් ඒකෝට ඉතින් අපි මේ එක ඇහක් තියෙන පොට්ටෙක් වගේ වාටපත් වෙනවා. එහෙම නැත්නම් තනි කකුලෙන් යන්න හදනවා තුම්පාදි වීම කරන්න හදනවා. කකුල් දෙකේ සම්බර භාවය නෑ. කොහොමද කකුල් දෙකේ සම්බර නෑ. ඒක වෙනම කතාවක්. අඩු ගන්න දෙකක් තියෙන්න බෑ. අන්නේ විදිහට මේ විරුද්ධ පක්ෂයේ තියෙන වටිනාකම ඉතාමත්ම දාර්ශනිකව පරිච්ඡසම්පන්නව సౌందర్యාත්මකව ඉදිරිපත් වෙනවා මේ සගතක වර්ගයේ පළවෙනි ඕඝ තරණ කියලා මේකට කියන්නේ මේ සැඩ පහරක් එකතර වීම නැත්නම් ගඟක් ඊතර වීම ජීවලක් කපාගෙන යෑම මේ ඕඝ තරණ සූත්‍රයේට මුල ඉඳලාම වගේ කාලයක් හිත දාපගෙන තමයි ඥානන්ද ස්වාමීන් වහන්සේ පැවිදි වෙන්නත් ඉස්සර ඉඳලා මම හිතන්නේ සංවිත ඇන්තොලොජි එකේ මේක විස්තර කරන්න උත්සාහ කරලා තිබුණා සම්ප්‍රදාන කුල දෙන අර්ථකථනය වෙනුවට හිතේ ටිකක් රැඩිකල් වාදීව. ඊට පස්සේ ඒ නිවනේ නිවීම දේශනාවලත් මේක සම්බන්ධ කරගෙන තිබුණා ගොඩක් වෙලාවට ඒ නිවන නිර්වචනය කරනකොට හැබැයි ටික අර දේශනාවලියේ 30 වෙනි වගේ දේශනාවල් වෙනකොට තමයි මේ යෝගතරණ සූත්‍රය උද්දෘත කරන්නේ ඒ කියන්නේ සෑහෙන දුරට විපස්සනා කියන එක තේරුම් ගත්ත අෂ්ටලෝක ධර්මයේ කියන එක තේරුම් ගත්ත පටිච්ච සමුප්පන්න භාවයේ තේරුම් ගත්ත කෙනාට තමයි මේක සාධක සූත්‍රයක් වෙන්නේ නැත්තම් නිකන් සතපයි කාසියක් වගේ බෙල්ල ඉවරුණා වගේ ආධුනික යෝගාවචරයට බෙල්ල හිර වෙනවා. ගිල ගන්න බැරුව යනවා. හොඳට පුරුදු වෙච්ච එකනට තේරෙනවා මේක කන් නැතුව තේරුම් ගන්න බෑ කියලා. ඉතින් මේ වගේ පොඩි හඳුනා දීමක් සමාලෝචනයක් කරන්න පුළුවන් මේ ඕක තමයි සූත්‍රය පටන් ගන්නෙදී. ඉතින් ඒක සිද්ධ වෙන්නේ සර්වචන්නාන්තිගේ ශාසනයේ පස්චිම බුද්ධ ශාසනයේ කියන්නේ පළවෙනි අවුරුදු 20 ගත වෙලා බුද්ධ ශාසනයේ යම් ප්‍රමාණයකට ගොනු වේගන එන වෙලාවේ සංවිධාන වේගන එන වෙලාවේ සර්වඥාන්සේ ආරාම විහාර පිළිගන්න පටන් ගත්තා. ගෝල પરම්පරාවල් හැදෙන්න පටන් ගත්තා. දිනචරියාවක් හැදෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ අවුරුද්දේ ආන්නේ හැම වෙනකොට මේක මුල් බහිණ කට්ටියකට ආවා. ගස්යට, කල්යට, තන්තමලින් යවිදිමින් ආ ශිෂ්‍යන ශිෂ්‍ය પરම්පරාවල් නැතුව අවුරුදු 20ක් ගත වෙලා තියෙනවා. විනයක් තිබිලා නැහැ. ඒ කාලේ හිටින පූර්ව බුද්ධ ශාසනය කිය. මේක තීති වෙන්නේ ඒ පච්චම බුද්ධ ශාසනයව තමයි ගොඩක් ධර්ම සංගායනාට වෙලා තියෙන්නේ. ඒ හැම එකක්ම ඒවා මේ සුතං ඒකන් සමයන් භගවා සාවත්‍යං මෙරිසි ජේතවනේ අනාථ වෙන්නිකස ආරාමේ. මේ කියන්නේ ශාසනයේ සෑහෙන දුරට පරණ වෙලා. ආනන්ද ස්වාමීන් වහන්සේ තාම පස්තාගතන්න පත්වලක් නැහැ. ඒ වගේම එක තැනක ඉඳලා මේ වගේ වැසි කාලෙක පණ භාවනාවක් කරගන්න තැන තිබිලත් නැහැ. බොහෝ පුංචි පුංචි තැන්වල ඉඳලා තියෙනවා. පසු කාලීනව තමයි මේ පස්චිම බුද්ධ ශාසනය තමයි ඒ ශිෂ්‍යන ශිෂ්‍ය පරම්පරාවන් විහාර ආරාම ආරාම වස්තු විහාර වස්තු කොටනගිට පටන් ගත්තාම කැපී පෙනෙන සංදිස්ථාන තමයි පූජාවලියේ මේ ජේතවනාරාම පූජා. ඉතින් මේ ඔක්කොම ඉලා තියෙන ජේතවනාරාමේ ඒක ඉතින් අර ශාසනයේ පිහිටපු මධ්‍යස්ථානි නැත්නම් බොස්කෙඩිය වාගේ හිටලා තියෙන තැන. ඉතින් එතනදී දේවතාවෙක් බුදුජානනාසි ගහනවා ප්‍රශ්නයක් නිදුකානන් වහන්සේ කෙසේනම් මේ සැඩවස්තර ඊතර ඊතර වුණාද කියලා මොකද ඔක්කොමලා මේකට අහුවෙලා ගහගෙන යනවා. කලාසුකින් තමයි සැඩපහරදිගේ ඉදිරියට යන්නේ. එහෙම නැත්නම් පටිශෝතගාමි වෙන්නේ. ඔක්කොමලා මේ රැල්ලට අහුවෙලා රැල්ලට අහුවෙලා මැරලා යනවා. ඉතින් එහෙව් එකේ තා මැරලත් නැහැ. හොඳට ලෝකේ ජීවත් වෙනවා. හැබැයි සැඩපහර ඊතර වෙනවා. අද දීර්ඝායෂ්ක දෙවිවරුන්ට පේනවා මේ හැම මිනිස්සයාම මේ හැඩපාරත් එක්ක යන්න දඟලනවා. සමාජගත වෙන්න දඟලනවා. ශිෂ්ටාචාර වෙන්න දඟලනවා. නීති වික්‍රියාත්මක කරන දඟලනවා. ඒකටම හැඳි ගෑවිලා යනවා. ඉතින් ඒගොඩට යන්න කවුරක්වත් හම්බෙන්නේ නිසා හැම ආගමක්ම කිව්වා ඒගොඩට යන්න පුළුවන් මරණයෙන් පස්සේ කියලා. මේ ජීවිතේ දෙයයන්ාංශය සතුටු කරගෙන ජීවත් වුණොත් මිලෝ නම් බෑ. මිලෝ දෙයයන්ාංශය වගේ තත්ත්වයට අපිට යන්න පුළුවන් කියලා කිව්වොත් ඒ වගේම මරන්න වටිනවා. මොකද ආගමේ පදනමක් පිටන්න බෑ මෙලෝ ජීවත් මෙලෝ අවබෝධ ලැබපු කෙනෙක් එක්ක. ඒ ආගම් ඔක්කොම හීන දීන ආගම් මරණයෙන් පස්සේ තියෙන. දැන් ධර්මචන්නාංශකේ තියෙන සුවිශේෂත්වය තමයි ditthiව ධම්මේ. ditta ditu දැමීම කර්ම ගවන්නත් පුළුවන්. නිවන අවබෝධ කරගන්නත් පුළුවන්. දැන් దేవතාවෙක් දකින්න මුළු ලෝකෙ මුළු සංසාරෙම කාලයක් එක බලන ඉඳලා එක මිනිස්සෙක් එතරත් වෙලා මැරිලත් නැහැ. එතරත් වෙලා ඉන්න මැරිලත් නැහැ. මේක හිතා ගන්න බෑ. මේක තේරෙන්නේ නැහැ කෙටික මන්දාශුකයට. ඒගොල්ලෝ දකින්න චිත්‍රපටයේ එක ජවනිකාවක් විතරයි. ඒගොල්ලෝ බයිලා කතා කරාට චිත්‍රපටය දකින්නෙත් නැහැ. මේ චිත්‍රපට ශාලාවක ඉන්න බව දන්නෙත් නැහැ. අන්ධකාරයක ඉන්න බව දන්නෙත් නැහැ. මේ බලන්නේ සංස්කරණය කරපේකක් කියලා දන්නෙත් නැහැ. ඒගොල්ලෝ චිත්‍රපටයේ අභිරමණය කරන එක කරන්නේ. මේ දේවතාව කාලයක් නැත්නම් දීයෝ කියලා කියන්නේ මනුෂ්‍ය ජීවිත අවුරුදු 100ක් එක දවසට ගත කරනවා කියලා තමයි ප්‍රබන්ධය කියන්නේ. ඉතින් මේ දේවතාවෙක් දක්ෂනා ඒ ගොඩක් වෙලා තාම පණ ඇති මිනිස්සෙක්. එහෙම කෙනෙක්ට ආමන්ත්‍රණය කරන්නේ නිදුකානන් වහන්සේ කියලා. එයා දුක් ගන්නෙත් නැහැ දුක් දෙන්නෙත් නැහැ. අපි ඔක්කොම දුක්ඛදායකයෝ. අපි අනුන්ට දුක් දෙන, අනුන්ගේ දුක් ගන්න, දුක් ගන්නා රාලලා. මේ එහෙම නැත්නම් අපෙන් ආත්මයක් නැහැ. අපිට කාර්යාලික දුක් ගැන කතා කරන්නේ නැත්නම් අපි කාට හරි ගිනි ගෙඩියක් දුන්නේ නැත්නම් පෙස්සමක් ජයවේ නැත්නම් අපේ වැඩක් නැහැ. ඒක නිසා කෝ නිකන් ඉන්න එපා කොහොම කොහම හරි ගහපල්ලාවන් පෙස්සන් කියලා අලුත් කලාවක් හොයාගත්තමන් කියලා අන්න මෙතන අරගෙන කෑ ගහන જાතියක් අපි. අලුත් කලාවල් හොයාගන්නෝ කාට හරි පෙස්සමක් ගන්න. නිකන් ඉන්න දෙන්න එපා. එහෙව් ලෝකෙ මේ ගොඩක් වෙලා තාම ජීවත් වෙන මේ මනුස්සයන්ට පමණක් සීමා වෙලා ඉන්න මේ අනුසුත් පුත්‍රජානන්සේ කියන මේ පුද්ගලයා දේවතාවෙක් ඇවිල්ලා අහනවා කතමාත ඕගන් අතරි කොහොමද නිදුකාන් වහන්සේ මේ ඒ ගොඩට ගියේ. අහන්න පුළුවන් නේද දැන් තාම ජීවත් වෙන මිනිස්සෙක් නේ ජීවත් වෙන්නේ ඒ ගොඩට ගිහිලා. ඒතකොට කියනවා අනායුවන් ඒක අල්ලගන්නෙත් නැතුව දඟලන්නෙත් නැතුව මම ඒ ගොඩට එකතුණායි කියලා. මේක තියෙන්නේ අනායුවන් අපතික්කා. එක තැනක ඉඳලා හිමීට ඒකට වෙන්නත් බෑ. අපතිත්තක් කියලා කියන්නේ මේ එක තැනක läගගෙන නිකන් කුසීතව ඉඳලා දිවැලයකට වෙන්න බෑ. නායුවන් කියලා ඕනට වෙලේ දම්බි ගහන්න ගිහිල්ලා දිවැලයකට වෙන්නත් බෑ. එතකොට මේ దేవතාව කියනවා තේරුම් ගන්න බෑ කියලා. මෙච්චර මේ අවුරුදු 45ක් 35ක් බුද්ධාං කුරයන් වහන්සේ නමක් විදිහට ඉඳලා අවුරුදු 45ක් බුදුජාන් වහන්සේ නමක් විදිහට ඉඳලා පන්සාර සාරසංකේ කල්පලක්ෂය පෙරම්පුර පිටික මේ අපපතිට්ටන් අනායුවන් කියන වචන දෙකට දාපුවාම ඉතින් దేవතාවට තේරෙන බැරි එක සාධාරණයි. ඉතින් ඒක එහෙම වෙලා තියෙනවා විශ්වාස කරන්නත් බෑ තේරෙන්නේත් නැහැ කියලා. ඉතින් ඒකට බුදුරජාන් වහන්සේට සිද්ධ වෙනවා මේ අපපතිත්තං කියන එකයි අනායුවන් කියන එකේ ප්‍රායෝගිකත්වය මතක කළ දෙන්න. එතකොට කියනවා යම් හේයකින් මම එක තැනකට ඇග් ගහින්න ගියා නම් සංසීදාමි ගිලිලා නැහිනවා. අපි ගෙවල් දොරවල් ජීවිත වලට ගිහිලා ගිල්ල නැහිලා තියෙන්නේ මොකද අපි ඒක ස්ථාවර කරන්න හදනවා. ඒක තහවුරු කරන්න හදනවා. ඒක තැනක ඉඳගෙන. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ අපි මේ ගමන බොහොම කුසීතයි, බුබ්බඩයි, කම්මැලි ඒක තැනක ටැග් ගිහිලා. ඒක රැකලා තමයි අපි දවසේ පැය කීයක් භාවනා කරන්න ඕනද කියලා අහනවා. අවුරුදු දවස් කීයක් අරණ්‍යගත වෙන්න ඕනද කියලා අහනවා. සුමානට කොච්චර වෙලා භාවනා මධ්‍යස්ථානට යන්න ඕනද කියලා අපි ගේ රැකගෙන ඒකේ ළඟකනයි මේ sannisidami ළඟගෙන ටැග් ගහලා තියෙන්නේ. එතකොට අනායුවන් කියලා මේ වගේ තැනකට ආවට පස්සේ කෂපට ගහගෙන තටවගෙන එක පැයෙන් නිවන් නිවන් දකින්න හදනවා. එතකොට අනික් ඉන්න යෝගාචර පසපතර පයින් ගාලා එළවනවා. මේකට ඔබ ගැලපෙන්නේ නැහැ කියලා. කියන්නේ දෙක මැද දඟලන්නෙත් නැතුව නොදඟලමින් නොනැවතිමින් කියන වචන දෙක ඥානන්ත සංසිද්ධිපත් කරලා තියෙනවා. නොදඟලමින් ඕනට වැඩි දඟලන්නෙත් නැහැ. විශේෂයෙන්ම වගේ තැනකට ආවට පස්සේ ඒ කට්ටිය යන වේගය අල්ල ගන්න ඕන. අල්ලගෙන ඒක යනවා මිසක් අයක ඉක්මන් කරන්න යන්න ගියොත් මේ හදිස්සියේ කලාතුරකින් හම්බෙච්ච නිසා තමයි මේව කරන්න ඕනේ කියලා ඒ වන්සයි ඉබේම මේ පද්ධතියෙන් අයින් වෙනවා. එනතු මේවට එන්නේ නැතුව ඇවිල්ලත් භාවනා කරන වෙලාවේ කාමරේ ගිහලා බුදිය ගත්තොත් ඉතින් ගිල්ල නැහැ. ඉතින් ওই දෙක අපේ යෝග ජීවිතේ වචන ටික. අත් මේ ඕගධර්ණ සූත්‍රයේ ඊට වැඩිය ගොඩාක් මේක විස්තරයි. එහෙම නැත්නම් රස්සාවක් කරනකොට, ගොවිතැනක් බතක් කරනකොට, පෞලි සාමයේ රාගිනකොට, රටක් රාජ්‍ය පාලනය කරනකොට, ආර්ථිකයක් උපයනකොට සෑම තැනකම මේ අනායුවන් අනාද අසං අසංචිත්තං කියන ඒ වචන දෙක මැද හදියට කඹේ ඇවිදින මිනිස්සයා කුඩ දෙකක් අත් දෙකට අරගෙන යනවා වගේ දිග ලීයකින් සම්බර කරනවා වගේ මේ කඹේ ඇවිදින පියවරක් පියවරක් පාසා මේ ප්‍රතිවිසුද්ධ ධර්ම දෙක සමාකාරව ඇසුරු කරන්න ඕනේ. ඇසුරු කිරීමෙන් තමයි ඊගාව අධිය පොලිතිය ගැනීම ශක්තිය ලබන්නේ. ඉතින් ඒකදී ආගම අමු බොරුවක් කරනවා හොඳ පැත්ත විතරක් කරපන් කියලා කියන්නේ. ඉතින් ඒකට සම්බරයි කඹේ ඇවිදින්න බෑ. එයා ඒකට නොදා නොදා නරක පැත්ත දැනගන්න කැමතිත් නෑ. ඒකට වෛර කරනවා. ඉතින් ඒ නිසා නරක එන්නත් ඉස්සලා මනස අපාය මේ හොඳ නරක දෙකම ලෝකේ තියෙන දේවල්. ඒ දෙක පිළිබඳව සුතබේ ඥානේ හොඳ නරකක් නෑ. හොඳ පිළිබඳ ඥානේ නරක පිළිබඳ ඥානේ දෙකම හොඳට ගන්න. හැබැයි ඒක පටලවා ගත්තොත් එයාට චින්තාමේ වශයෙන් ලොකු අමාරුකමක් වෙනවා. සචින්ද සුතමේ වශයෙන් ආපු දේ චින්තාමේ වශයෙන් ලාභයට හරවා ගන්නකට කියනවා ග්‍රන්ථ පලිබෝධේ නැති කර ගන්නවායි කියලා. මේ කියවීම දැනීම නිසා ඇති වෙලා තියෙන පලිබෝධ නැති කර ගන්න නම් ඒකට වාල් වෙන්න එපා. ඒකට දාස වෙන්න එපා. ඒක මවා පාන්න කියා පාන්න යන්න එපා. කියපු ගමන් ඒක ඇවිල්ලා අපිට අපේ ස්වාමියා වෙන්න හදනවා. ඒ වෙනුවට අපි ආ 16ක් කරගෙන යන්න ඕනේ. යන ගමන් භාවනා කරනකොටත් මම මේ ඊගේ අතෑරියා සීලයක පිළිතියා යම් ප්‍රමාණික සමාධිය හැදියවා ඒ නිසාමට කරදර නොආයුතුයි කියලා අපි ළඟ විශාල බලාපොරොත්තුවක් තියෙනවා. ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානයේ ඉන්න සාමුදුරන්ට බන දුක් වෙනවිලි කියනවා. උන්වහන්සේ ගාව ඔක්කොම දුක් නැති කරන ජප මන්ත්‍රයක් ඇති කියලා. ඉතින් මේව අහලා අහලා භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලා heart attack වෙලා මැරලා යනවා. ඇයි ඔක්කොමල ගෙවල් වල තියෙන කුණු කන්දල්මනේ කියලා කියන්නේ? හොඳම කෑල්ල කියන්නේ. මන්න වෙන කාටවත් කියන්නේ මම මේ ස්වාමීන් වහන්සේට කියන්නේ ගෑනිටවත් මේවා කියන්නේ අම්මටවත් මං කියන්නේ නැහැ කියලා ඉතින් අර ස්වාමීන් වහන්සේ මේකට සුදුස්සෙක් නෙවෙයි නම් අනිවාර්යයෙන්ම හටට ඉතින් කියනවා මේ මුස්ලිම් මිනිස්සෙක් වහදීලයි කියලා. කතෝලික කෙනෙක් කියලා මේ හාමුදුරන්ට වෙඩි තියලයි කියලා. කියලා ඒ හාමුදුරුන්ගේ මරණය গুপ্তයි. මේ අවුරුදු 40ක් මම බලාගෙන ඉන්නවා. ඒ දඟලන හාමුදුරුන්ගේ මරණය මොනවා වෙනවද? දැනදි මිනිස්සු හිතන්නේ මේ අන්‍යාගමිකයෙක් ඇවිල්ලා මෙයාට වහදීලා. ඉතින් වෙඩි තියලා. වෛරකම් කරන්නේ මේ අනායුවන් අපතිත්තන් දන්නේ නැතුව. ඊට එක පැත්තකට ගිය ගමන් ගිවලට අහු වෙනවා. ඉතින් ඒ නිසා ඒක අහු වෙන්නේ මේ භාවනා මධ්‍යස්ථාන නිසන්වනේ විපස්සනා කරන විතරක් නෙවෙයි බිස්නස් එකක් කරනකොටත් අහු වෙනවා. පවුල් කරනකොටත් අහු වෙනවා. අධ්‍යාපනය කරනකොටත් අහු වෙනවා. රටක් රාජ්‍යයක් කරනකොටත් අහු වෙනවා. ඉතින් අපි ඒක නෙමෙයි නිදර්ශනයට ගත්තට අපි ඒක නෙමෙයි මේ තේමා කරගන්න හදන්නේ මේ බුද්ධ ඥානසේ පෙන්නන මේ අපපතිත්තං අනායුවන් කියන යම් වෙලාවක ප්‍රතිස්ථාව ලැබුවොත් සංසීදාන ගිල්ල නැින. අනායුවන් කියලා කියන තන්ට ගහගෙන යනවා. ඉතින් අපිට තේරෙනවද අපිට තේරෙනවද පරියන්කේකෝ සක්මනකෝ සත්‍යමත් ඉන්න වෙලාවේ දැන් තමයි මේ ගිලා බහින බවක් හෝ රැළට ගහගෙන යන ගතියක් එහෙනම් රැළ කපාගෙන ඉදිරියට යන ගතියක් කියන මේ තුන මේ විකල්ප තුන යෝගාචරණ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එකක්ද නැත්නම් ඒක ජප මන්ත්‍රයක්ද නැත්නම් බුදුචාන්සේගේ අධිකාරියක්ද එහෙම නැත්නම් ගමේ පන්තලේ ආමරණ අධිකාරියක්ද නැත්නම් පෙරකල කර්ම ශක්තියක්ද එතන මේක ඉගෙන ගන්න පුළුවන් එකක්ද කියන එක. තමන් කරන කරන ගන්න ගන්න හුස්මක් පාසා තමන තමන පියවරක් පාසා හැම පියවරක් පාසාම තමන් මේ ගසාගෙන යනවද ගිල්ලන අහිනවද නැත්නම් දීවල කපාගෙන යනවද කියන එක ඒකාන්තයෙන්ම හැම කෙනාටම තේරෙනවා කියලා බුදුහාමුදුරුවෝ අදහනවා. නමුත් අපි හිතන්නේ මට තේරෙන්නේ නැහැ ගමේ වන්දලේ හාමුදුරණ තේරෙයි. මෛත්‍රී බුදුහාමුදුරණ තේරෙයි. ඒ තමයි මේක කර්මානුරූපව සිදුවේ කියලා කාට හරි ඒක හේතු කරන්න හදන එක තමයි ප්‍රත්‍යඥය කියන්නේ. ප්‍රත්‍යඥය හැම වෙලාවෙම ඒක අසවලාට තේරෙයි. ඒක නැත්නම් අසවලා තමයි මේක කරලා දෙන්න ඕනේ. මගේ වාහනේ හුක්කාන මේ ඉඳ ගන්න ඕනේ අසවලා. වාහනේ තියෙන පෙට්‍රල් ගහලා තියෙන. ලයිට් ඔක්කොම වැඩ කරනවා. මට බෑ වාහනේ ගෙනියන්න සුක්කාලම කාට හරි බාර දෙන්න හදලා. මෙන්න මේක නිසා හීන දින තත්ත්වයකටපත් වෙච්චාම එයාට පුතත්ජන කියනවා. නෑ ඕන්නේ මම ඉඳ ගන්න සුක්කානමේ කියලා යනාතේ පළච්චාවයි කියලා යන මනුස්සයට යෝගාවචරය කියනවා. ශේක පුද්ගලයි කියනවා. ඊළ නෑ මේක මට හසුරවන්න පුළුවන්. මේක මේක හසුරවන්න සර්බලදාන දෙවියෙකුත් නෑ. බලවත් ශ්‍රමණ බ්‍රාහ්මණියොත් නැහැ. මේක පාලනයකින් තොර එක්කුත් නෙවෙයි. හැබැයි ශික්ෂණයක් නැතුව මේක කියන්නේම අපායට. හසුරගත්තේ නැත්නම් යන්නේම අපායට. එහෙව් එකේ මම අතට අරගෙන අපායට ගියත් වටිනවා. මගේ යතේ දුක්ඛානම ධාන අපායට ගියත් වටිනවා. අඩුවාන ඌට තේරෙයි අවල් හන්දියෙන් මම වරද්දගත්තයි කියන්නේ. තව කාට හරි බාර දුන්නොත් ප්‍රශ්න දෙකයි. වරද්ද ගන්න එකයි වැරද්ද වැරදි කාර්යයක බාර ගන්න නැහැ. ඊට පස්සේ ගහ ගන්නවා කියනවා වාහනේ ගමන නෙවෙයි යන්න වෙන්නේ. වැරද්ද ගත්තට ගහ ගන්න වෙනවා. ඉතින් අන්න ඒ වගේ අධිකාරී ශක්තියක් ගන්න කැමති කෙනාට යෝගාවචරයි කියලා කියනවා. වරදිනවා අනිවාර්යයි. වරදින හැම වෙලාවෙම නොවැරදින පාඩමක් ඉගෙන ගන්න මෙතන වැරදි කියන එක. අන්න ඒක හෙලි කරන එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. මට මේක වැරදුනා මම දන්නවා. ඒක ඉදිරිපත් කරන්නේ බොහොම පශ්චාත්තාප වෙලා අඬාවැටලා නෙවෙයි. කොහොම ආඩම්බරෙන් ඉදිරිපත් කරන මේක වැරදි වැරදි බව දන්න ඊට පස්සේ අනිත් දවසෙත් යනකොට එරුම් කඩට බය මීමා. එරුම් කඩේ කිට්ටු වෙනකොට පැත්තකින් දාලා යනවා. ඒ වගේ ඇතුළත තියෙනවා සහජාසමේ නැත්තම් ජම්ම ලාභයක් අපිට යන්නේ කෙල් ගහ ගන්නද කොල් ගහ ගන්නද කියලා. අන්න ඒක පාගගත්ත කෙනාට වලිගේ පාගගත්ත කෙනාට තමයි පුත්තජනිය කියන්නේ. යහිතර නැහැ පිට රටින් ඉන්න ආර්ථික උසේවත්ව අපිට මේක කියලා දෙයි. ජාත්‍යන්තර දේශපාලනඥයෝ අපිට මේක කියලා දෙයි. ජාත්‍යන්තර චින්තකයන්ගේ සමීකරණ තුල මේක ඇති කියලා අපරාජය අවුරුදු 5 ඉඳලා 25 වෙනකන් කාලේ වටිනාම කාලේ නාස්ති කරනවා. ඒ තමයි අධ්‍යාපනය කියන්නේ. අපේ ජීවිතේ වටිනාම කාලේ හොඳම අධ්‍යාපන ලැබෙන කාලේ නාස්ති කරනවා ඒක වටිනාම දෙයක් කියලා දේශපාලනඥයෝ කියනවා ආර්ථික විශේෂඥයෝ කියනවා දෙමාපියෝ කියනවා ඉතින් පොඩි එකාට කරන්න දෙයක් නැහැ නේ ඌ අනිවාර්යයෙන්ම දඩු කන්දේ ගැහුවා වගේ ඇඟ බෙන්දාවා වගේ ඌ යන්නම ඕනේ ඉස්කෝලේ අපි පොඩි කාලේ ඉස්කෝලේ යන්නේ නැත්තම් ලොකු සර් ගමට ඇවිල්ලා නඩු දානවා අමරදාතර නඩු දානවා මේ ඉස්කෝලේ ගියේ නැහැ කියලා දැන්ටත් ඒක කරන්නේ නැහැ කියලා අනුරාධපුරට පැතිවල ලොකු සල්ලට බයින. මොකද පොඩි කාට තේරෙන ලොකුකට වැඩි. ඉස්කෝලේ ගියොත් ඔළුව ක්‍රේල් කරනවා. බාබර් ශාපුවට ගියොත් ඔළුව කොණ්ඩේ ක්‍රේල් කරනවා. බාබර් ශාපුවේ ඉන්න දෙවල මිනිස්සේ. ඌ කෙන්ඩේ ක්‍රේල් කරනවා. ඉස්කෝලේ ගියාම ඔළුව ක්‍රේල් කරුවට පස්සේ ඒක විනාශයි. ඉතින් අපි ඔක්කොම මේ වගේ ක්‍රේල් වෙච්ච කට්ටිය. දැන් අපි ඔක්කොමලා යම් ප්‍රමාණයට ඉස්කෝලේ ගිහිල්ලා අකුරු කරපු ඇත්තෝ. ඒක අකුරු ලියන්න බලන්න හැම වෙලාවෙම වමේ සිට දකුණටනේ. දෙකී ක්‍රමයක් තියෙනවා. අරාබිකාරය දකුණින් සිට වමට ලියන. ජපන උඩින්දලා පල්ලයක් තියෙනවා. ඉතින් ජපන ලියපු භාෂාව අපි කියුවොත් ඒක සෙල්ලිපියක් වගේ අපිට පේන්නේ. මොකද අපි කියවන්නේ මේ සිට දකුණනේ. අරාබි භාෂාවෙන් ලියන තේරෙන පටන් ගත්තත් ඒක දකුණින් ලවමට ලියන්න ගියාම අපිට සෙල්ලිපියක් වගේ වෙන්නේ මේ අකුරු මතන ප්‍රාශ්නීය අකුරු දින අතරමැද අකුරු වගේ නැති වෙලා අපි අතින් දානවා. ඔය කියවලා තියෙන හැම සෙල්ලිපියක්ම අතින් දාපුවා. එකකවත් නැහැ. ওই භාෂා විඤ්ඤාතය හැදිච්ච ඇටි ඕ බ්‍රාහ්මී අක්ෂරින් ආවයි කිය ඔක්කොම දාගත්තේ මේ මේ ගෞතම බුදු දනසික පහළ වුණාට පස්සේ. නමුත් ලංකාවේම තියෙනවලු අවුරුදු 7000 පරණ සෙල්ලිපි. ඒ වගේ අකුරු කවුරු කියවන්නේ? ඉතලා අකුරු જાති හඳුනගෙන ඉන්න බෑ පස්සේ. අකුරු වලට වචන හදලා වචනෙන් අර්ථ ගන්න. අනිත් වගේ මේ වැරදිලා ලියවිච්ච එක. අධ්‍යාපනය කියලා අල්ලගෙන මේ ගිය ගමනේ දැන් මේ මේ ඕගතන සූත්‍රයත් උගනගන්නේ අපි අධ්‍යාපනයේ හරහානේ. ඕගතන සූත්‍රයත් අපි ඉගෙන ගන්නේ අධ්‍යාපනයේ. ඒතකොට දේවතාව කියනවා මට තේරෙන්නේ නැහැ කියලා. ඒක තමයි සූත්‍රයේ වටිනාම කෑල්ල. බුදුජානක කියනවා අනායුවන් අපතිතං තින්නන් ලෝකේ විසත්තිකං. වැඳෙන්නෙත් නැතුවගේ ගංග කරන්නෙත් නැතුව මම මේ විසත්තිකා නැමැති මේ තෘෂ්ණාවෙන් තෘෂ්ණා ජාලිනියගෙන් මහුංකාරකින් ගැලවුණා. දේවතාව කියන දන්නේ නැහැ කියලා. ඒ දන්නේ නැති එක කියලා දෙන්න බුදුචානන්සේ දෙන දේ තමයි අපට තේරෙන්නේ. යම් වෙලාවක මහණෙනි අපි සංසීදාමි මේ පතිත්ථාමි සංසීදාමි මම එකතන හිටියොත් ගිලෙනවා තේරෙයි. ඒකට කියන්නේ සමුදාචරණය වෙනවා. අපිව වහයලා ගන්නවා. කල්පනාට වැඩිච්චාම මේ බව දන්නේ නැත්නම් අපිව කල්පනා දිගේ යනවා අපි දන්නේ නැහැ. හොඳ සංගීත රාවයක් ආපුවාම අපි සීල් ගත්ත බව භාවනා කරපුවා මොකද නැතුව ඒක දිගේ යනවා ඒතර අපි ඒක ගිලි ගන්න. නැත්නම් වේදනාවක් ඇවිල්ලා ඒකට තරහ වෙච්ච ගමන් ඒ වේදනාවෙම ආයෙ තරහ වෙවි තරහ වෙවි ඉනියගුරක් හයියෙන් අල්ල ගන්න හදනවා වගේ වේදනාව වද වෙනවා. එහෙම නැත්නම් හිතවිල්ලක් සද්දයක් වේ මොනවාවත් අපි ඒක ගැලී ගන්නවා නිමග්න වෙනවා කියන වචනය තමයි මදය පමාදේ කියන්නේ. බොන කතිය විතරක් නෙමෙයි ඒක වෙන්නේ. කුඩු ගහන අයට, ගංජ ගහන අයට, දූර්ත කරන අයට විතරක් වෙන තියෙන හැම කෙනාම ඉන්නේ මදේ පමාදේ. ඒවා දන්නේ නැති එක්කන කටමැත දොඩවනවා. අනික්යට උගන්නන්නට තැන. දන්න මනුස්සයා කියන උඹලට උගන්නන්න තියා දැනුයි මන් දන්නේ මේ සතිමත් වෙච්චාම කොච්චර අසතියෙන්ද ඉන්නේ කියලා. ඉතින් මේ దేవතාවගේ මට මේක තේරෙන්නේ නැහැ කියන ප්‍රකාශය භාවනා කරන යෝගාවචරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා මම මේ සතියෙන් ඉඳ ගියාට ගොඩාක් වෙලා ඉන්න අසතියෙන් කියලා. ඉතින් කියනවා සතියට අසතිය අහු වෙන තැන ජීවිතේ පරිවර්තන වෙන තැන. කනගාට වුණොත් අපායේ පශ්චාත්තාප නොවි මේක මනුෂ්‍ය ගතියක් කියලා ප්‍රතිසම්පාදයක් කියලා තේරුම් ගත්තොත් ගුරුවරට අත දෙන්න පුළුවන්. කොයි වෙලාවේද මට ගොඩක් වෙලා මම ඉන්නේ අසත්‍යයෙන් කියලා අසත්‍ය මධ්‍යස්ථ හිතකින් වාර්තා කරන්න පුළුවන්. මේක හරියට පිළිකාවක් ආව ගමන් කියපු ගමන් ඒ මනුස්සයාට නෑ මට නෙවෙයි කියලා ගතියක් එනවලු. දෙක තද ද්වේෂයක් එනවලු. ඒකෝ මෙච්චර දන් දෙනවා සිල්ලා කියනවා මේ බුදේ හවස ව්‍යායාම කරනවා හොඳ වාතය හුස්ම ගන්නවා බයලෝල පළතුරු කනවා මේ මඟුලක් මට කොහොමද පිළිකාවෙන්නේ කියලා ද්වේෂ කරනවා. තුන්වෙනියට තමයි හැම කෙනාම කියනවා වෛද්‍ය වාර්තාත් කියනවා වැඩි වෙනකොටත් වෙනස් වෙනවා ඉඳපුවා හින් ඩාඩි දාන. එතකොට ඉඳලා ඉඳලා වෙන්න පුළුවන් කියන තැනට එනවා. ඊට පස්සේ තමයි බෙහෙත් ගන්න පටන් ගන්න. එතෙන් දැනකම් බෙහෙත් ගන්නෑ මොකද මෙයා ප්‍රතික්ෂේප කරනවා. ආන් ඒ වගේ තමයි මේ අසතියේ එන හැම වෙලාවෙම එක්ක අපිට කේන්ති වෙනවා එහෙම නැත්නම් අපි ප්‍රතික්ෂේප කරනවා. ඒසේව කවදාකවත් වාතාවරණයට යන්නේ ඉන්නේ නැති එක නෙවෙයි ප්‍රශ්නේ. 10 99%ක්ම ඇවිල්ලා දන්නවා. වාර්තා කිරීම වැරද්දක් කියලා හිතනවා. මේ దేవතාවත් බුදුහාමුදුරුවෝ හොඳට මට තේරුණා කියලා කිව්වොත් එහෙම අර ගාථාව අනායුවන් අපතිත්තං තින්නම් ලෝකේ විසත්තිකන් කියනකොට එනවා අපිත් අසරණයි దేవතාවට පණිවිඩයන්නෙත් නැහැ ඔය පැහිය වෙලා බුදුහාමුදුරුවෝ ගන්න ඕන පණිවිඩ ගන්න ඊට පස්සේ කියනවා තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියලා මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියලා අන්නේ කියමනේ තියෙන අහිංසකම් බලන්න ඒ කියමනේ තියෙන ඍජු භාවය හිතන්න අපි මේ దేవතාවෝ කියවම කවුරු කියලාද හිතානින්නේ අම්මෝ මැට්ටෝනේ මම දැක්කා ඊයේ මේ කුඩු ගහන దేవතාවොත් ඉන්නවා කොල්ල පාවිච්චි කරන దేవතාවොත් ඉන්නවා කියලා. මම දැන් ඒක කොහෙන් පරිණිඩයක් කරන්න කියලාද කියලා. අපි හිතන්නේ దేవතාව කියන්නේ මේ රැස් වී දෙන මේ දේවාල පුල්ලියෝ හිතන්නේ దేవතා දෙවියෝ විකරගෙන කන්න පුළුවන් කියලානේ. අමු පෙරේතයෝ. අපේ කට්ටියනේ කිව්වා ඉන්නේ වෙන කවුරුත් ඉන්න බෑ. මේකම තමයි. මේක దేవතාවෙක් ඉන්නේ කියලා ලකුණක් තියෙනවා. దేవතාවා මිනිස්සෙක් ගාටයිල කියනවා මට තේරෙන්නේ නැහැ කියලා. ඒ මිනිස්සයා කියලා කියන්නේ දෙයියන් ගාවට මට තේරෙන්නේ නැහැ අත් දෙයියනේ මේක මට බේරලා දෙන්නේ කියලා. ඔන්න ඕක තමයි බුදුන් කියන්නේ. ඒ වෙයි යාපුණාට හරියන්නේ නැහැ. යාපු වීමෙන් විතරක් හරියන්නේ නැහැ. ඒ යාපු වෙන්නේ මේ අනායුවන් අපතිත්තන් කියන එක තේරෙන්නේ නැහැ. එතකොට කියනවා බුදුජානනාංශයේ යම් තැනක මම ටක් ටක් ගහුණා නම් මං ගිල්ල නැහිනවා. මම ඕනෑමට වැඩිය දමි ගහන්න ගියා නම් දඟලන්න ගියා නම් දැල්ලට ගසාගෙන යනවා. මේ දීවල කපාගෙන යනවයි කියන එක අමුතුම කලාවක්. ඒ කලාව හැම කෙනාම ජන්ම දායාදයක් විදිහට ලබලා තියෙනවා. ක්‍රියාත්මක වෙන්නේ තාක්ෂණය නිසා. අපි ඔක්කොම අවුට්සෝස් කරනවට ප්‍රශ්නයක් ආවොත් ඒ කොන්ත්‍රාත්කාරයෙකුට දෙනවා. නීතිඥයෙකුට දෙනවා. දොස්තර කෙනෙකුට දෙනවා. බැංකු මැනේජර්ට දෙනවා. එහෙම නැත්නම් ඔපිනියන් දෙන්නේ ඉන්න රෙද්ද උසගත්ත කට්ටිය හන්දිය ඕන තරම්. හොඳලා ගෙවල් වලට සල්ලි හම්බ කරගන්න බැරි වුන් අනුන්ට උපදෙස් දෙන જાතියි. එදෙට්ට මරගාති තියෙනවා තමයි ලෝකෙට ප්‍රකාශ කරන්නේ. උන්දලාගේ කෙලි බලන්න උන්දගේ ගෑණිගෙන් අහන්නේ. ඔන්න ගෑණි කියයි මෙයා ගෙදර ආපුවම කරන දේ. බෝඩ් ගාගෙන අනුන්ට උපදෙස් දුන්නාට. ඒක නෙමෙයි යෝගාවචරය කියලා කියන්නේ ඔක්කොම උපදේශකයම ළඟ ඉන්නේ ක්‍රියාත්මක වෙලා නැහැ ප්‍රශ්නයක් ආපු නැති නිසා. ප්‍රශ්නයක් ආපු වෙලාවේ ඇතුළතට හැදිලා ප්‍රශ්න සූත්‍රේ මොකක්ද යවුණා? ඒ කියන්නේ බොඩි නොලෙජ් කියලා. අත්කින්නට අත ගියා නම් මොකද්ද කරන්න ඕන කියලා අත දන්නවා. අත කැපුණා නම් මොකක්ද ඕන කියලා අත දන්නවා. ඒකට කවදාකවත් විශේෂඥ ඕනේ නැහැ. මේ නිල්ලඹින්න කාලේ මට හම්බුනේ ස්විස්ලන්තේ දාපු හොඳ සර්ජන් කෙනෙක්. ඉතින් ඒකට ඇත්තට නව තාක්ෂණයක් තියෙනවා. ඉතින් මිනිහා හිතනවලු මේ කප කප ඉඳලා හරන්නේ මිනිහා කියන කිරිම මොකක්වත් නැතුව සර්ජන් වෙච්චාම මස් කඩේ මස් කපන එක වගේලු. කිසිම නම්බුකාර ජොබ් එකක් නෙවෙයි. හරක් මස් කපන එකයි ඉන්නේ ඉච්චටලු. ඉතින් මං කව දැන් ඉතින් නව තාක්ෂණය කියන එක ඇත්ත තමයිලු. ඒකට බැරි වෙලා හරි නහරයක් කැපුණොත් ඒකට ඒ නහර වල සයිස් එකට ක්ලිප් තියනවලු දැන්. දාපුවාම ලේ නැත. ඌ කියන මොකක්වත් මතක් වෙන්නේ නැහැ. ඇඟිල්ල තියෙනක තමයිලු තාම කරන්නේ. ඒක බාට අත කැපිච්චාම ඒක නැත කරන්නේ ඇඟිල්ල දීලා. ඇඟිල්ල තියලා ටෙක්නිෂියන් එක අහනවලු මේකට නහරක් දෙවයි. ඒ පරණ පුරුද්ද තමයි ලියන්නේ. ඔච්චරම තමයි මුළු සර්ජරි එකේම තියෙන එකම බේත. ඇඟිල්ල තියලා තද කරනවා. අපි අත කැපිච්චාම කරන්නේ ඔච්චර තමයි. අපි සර්ජන්ලා තමයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ සල්ලක්ෂය කියලා. ඒ කියන්නේ අක්ෂි වෛද්‍ය කිය. ඇහි තියෙන සුද කපනවා. ඉතින් අපිට කියලා දෙනවනේ බුදුහාම කියලා දෙන්නේ කොහොමද ප්‍රශ්නයක් ආපුවාම කිසි කෙනෙක් හිතන්න එපා කිසි තැනක් හිතන්න එපා කිසි වෙලාවක් හිතන්න එපා මම දැන් මෙතන. සීල ප්‍රශ්න වලට උත්තර ඉතින් තියෙනවා. ඉතින් අපි අනාථ කරලා තිනු නෑ නෑ ඕක අසවලායින් ඇහුවොත් හොඳයි අසවල් සමීකරණ දැම්මොත් හොඳයි පොඩක් පස්සට දැම්මොත් හොඳයි කියලා අර එන ප්‍රශ්නේ එන විදිහට බාර ගන්නව වෙනුවට අපි මේ ඔක්කොම එකතු කරලා එක වෙලාවක ඔක්කොම විශ්වන්න පුළුවන් ජප මන්ත්‍රයක් පහළ වෙයි අංගක් එයි එහෙම නැත්නම් ඉද්ධි ප්‍රත්‍යාරයක් එයි කියලා භාවනා කරන කට්ටිය බලාගෙන ඉන්නවා භාවනා ජීවිතයේ අපිට <coughs> භාවනා කරනකොට සත්‍ය පිහිටුවා ගැනීමට අරමුණක් ඕන කියන එක අහිංසක අදහසක් අරමුණ තියෙන තාක්කල් නිවන් දැකලත් නැහැ. අරමුණ අවශ්‍ය කරලා තියෙන්නේ සීල ශික්ෂාවෙන් හිත සමාධි ශික්ෂාවට දාන්න පුළුවන් කියලා දැනගන්න විතරයි. සීල ශික්ෂාදී අපි කරන්නේ වීතික්කම වර්ගයේ කෙලෙස් නොකර නිකන් ඉන්න එකයි. සමාධි ශික්ෂාදී ඉරක් ගහලා කියතෙන් කපන්න මනසේ ඉරක් ගහලා ඉර දිගේ කපාන යන්නේ. මම බලලා තියෙනවා කවවම කවදාකවත් මට කරන්න බෑ. අඩු ගානේ කෝදුවත් කියලා කෙලි ඉරක් ගහන්නවත් මට තේරෙන්නේ. ගැව්වොත් ඒකත් කොහේ හරි අද වෙනවා. කීත දැම්මොත් හොඳටම ෂුවර් පිටපොට යන්නේ. අඩුවනේ ඉර ගහපු නිසා පිටපොට යන බව දන්නවනේ. ඒ නිසා ඉර ගහනවා. ඉතින් ඒක තමයි මේ සමාධිය කියන්නේ. අපි ඉරක් ගහනවා. මෙන්න මේකයි උඹ තියාගන්න ඕනේ හිත. අන්න ඒකේ අරමුණේ සතිය පාත්තනකොට අපිට නිින්ද යනවා අරමුණ එපා වීම නිසා ඒකට අපි කියනවා සංසීදා විලාබයි. එහෙම නැත්නම් පිට අරමුණට හිත ගිය ගමන් කලබල වෙලා කුලප්පු වෙලා පිප්පීඩා කරගෙන ආපු අරමුණත් එක්ක බල්ලෝ රණ්ඩු කරනවා වගේ කුඩුමිස් කාගත්ත රිලව් වගේ රණ්ඩු කරනකොට සතියක් නැති වෙනවා අරමුණක් නැති වෙනවා බාහිර ආපු අරමුණත් එක්කත් රණ්ඩු කරනවා අන්නේ දෙක නැතුව නායිගෙන කරද නතර වෙන්නේ මේ කෝච්චි පීලක තනි කෝච්චි පීලක ඇවිදින්න ආසේ මේ යන්න හදන ගමන ආර්ථිකයට ඇති වැඩක් නැහැ දේශපාලන වශයෙන් කිසිම ලාභයක් නැහැ සමාජ මට්ටමක් නගන්නෙත් නැහැ. මේ තියෙන්නේ අවශ්‍ය දේ කරපන්. ඊට වඩා විචිත්‍ර දේ තියෙනවා. හිත ගන්නාසුළු දේ තියෙනවා. නමුත් මේක එච්චර සිත් ගන්නාසුළු දෙයක්වත් නැහැ. ආර්ථික දේශපාලන සමාජික ලාභයක්වත් නැහැ. මේක දිගේ යන්න පුළුවන්ද කියලා යම් වෙලාවක යනකොට තමයි මේ කම්මැලි හිතිලා ඉන්දට වැටෙනවනම් සංසීදාමි අසන් මේකට කියනවා ඒකේ බැඳී ගැනීම නිසා වෙන දෙයක්. හරියට මකුල් දැල් බැඳුනා වගේ. සමහර ලාවට අධික ආශාව ඇති වෙනවා. එහෙම නැත්නම් අධික තරහක් ඇති වෙනවා බාහිරින් එන අරමුණ වලට. අන්නේ දෙක දැක ගන්න එකට සරල භාෂාවෙන් කියන්නේ මේ කිව්වට ඒක ඉච්චර සරල නෑ. භාවනාවේදී ඇති වෙන මනාපමනාප දෙක අහු වෙනවාද කියලා. මනාපයක් හෝ අමනාපයක් හෝ අහු වෙන හැම වෙලාවෙම අපි සරල ඍජු රේඛාවෙන් වක්‍ර වංචනික පාරකට වැටෙනවා. ඉතින් ඒක නිසා මනාපමනාප අහුවෙන්නේ නැති අරමුණක් මේකට හොයලා දුන්නේ ਸਰවඥාන්සේ විතරයි කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපිට මේ හිත කෙලෙසින් මුදා ගැනීම සඳහා උදාසීන අරමුණක් සොයා දීමේ ප්‍රයත්නය දැනගෙන ඉඳලා නැහැ. ඒගොල්ලෝ කිව්වේ ස්වර්ගයක් මවලා පෙන්නවා. ඒක සදාකාලිකයි. ජීවනාශික දකුණු අත පැත්තේ හැමදාම ඉන්න පුළුවන්. ඉතින් කට්ටිය හිතුවා සදාචල යන්ත්‍ර වගේ හැමදාම දිවි ලෝකේ ඉන්න පුළුවන් නම් උන් දෙකින් දෙය ඇහුවට වැරද්දක් නැහැ කියලා. නමුත් එහෙම කෙනෙක් ඉන්නවද නැද්ද කියලා දන්නේ නැහැ. එහෙම සදාකාලික දිවි ලෝකයක් තියෙනවද කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඒක පුත්‍රයන්ස කියනවා අහසට ඉන්න මං හදන්න යනවා වගේ එනසන් නොදැක්ක ජනපද කල්ලාණියකට ප්‍රේම කරනවා වගේ කියලා. දැකලා තියෙනවද යම්මන්දී? අපිට කියනවා මං කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, මං මරනවා මට ජනපද කල්යාණි ඕනේ. එනවා හරියට උඹ ජීවත් කරන්න ඕන නිසා මං කියලා දෙන උඹ දැකලා තියෙන දේම කෙනෙක් නෑ. අහලා තියෙන දේම කෙනෙක් නෑ. කළුද සුදුද උසදම දන්නේ නෑ. හැබැයි මට ජනපද කල්යාණි ඕනේ. එහෙම නැත්තම් එන්න සැලසුම් කරලා අහසට ඉනුවක් බයිනවා මම මේ පවගේ ටික බැලුවා මගේ ඉනුවක් කඩා ගන්න කොහොමඩක්වත් තාම බඳගන්න බැරි වුණා. හැමදාම ඇන්දෑවට මං ඇවිල්ලා එක නැගිටිනවා. නැගිටලා බලනවා ඉඳගෙන ඉන්නේ ඇය වැටෙනවා. ආයෙත් නැගිටිනවා. ඉතින් කට්ටි ඇවිල්ලා අහන මේ මොකද්ද ස්වාමීන් වහන්සේ? මම කියන්නේ ලල්ලා. කියන්න බෑ මම මේ අහසට යන්න ඉනිමාවක් බලිනවා. ඉතින් කට්ටි අහන මේ කොහේ යන්නද හදන්නේ කියලා. අහසට යන්න. මෙතන ඒ විශාල මන්දිරයත් යන යන්න දැකලා තියෙනවද නැහැ? හැම ආගමක් ඔච්චරයි. නමුත් මේ වර්තමාන අරමුණ භාවනා කරන්න ගන්න අරමුණ කොච්චර দাঁඩි දාන එකක්ද කියලා බලන්න ස්වභාවික දෙයක්ද කියලා බලන්න ඒකට කියන්නේ අස්පනා පිට. ඉන්නේ අස්පනා පිට අරමුණ දෙන්නේ මේ අනායුවන් අපතිට්ටන් කියන දෙක වළක්කලා මේ නීරස වූ අරමුණේ කොච්චර වෙලා හිත පවත්වනවද කියන එක සීල ශික්ෂාව නෙවෙයි. ඒක සමාධි ශික්ෂාව. කාටවත් ඒක උප්පත්තිය ලැබෙන්නේ නැහැ. හැබැයි උත්සාහ කරන්න කරන්න ඊතලෙන් විදින්න විදින්න උත්සාහ කරන කෙනා දුනවායා හෝ ඔහුගේ අන්තේවාසිකයා විදලා විදලා විදලා විදලා විදලා නිවැරදි එල්ලිට විද්‍ය ගැනීමේ ශක්තිය වඩනවා. ඒකට ශික්ෂාව කියලා කියනවා. මේ ශික්ෂා සීල ශික්ෂාව නෙවෙයි. ප්‍රඥා ශික්ෂාවක් නෙවෙයි. මේ සීල සමාධි ශික්ෂා. මේ සමාධි ශික්ෂාවේ නිවනට ඇර කරන හැම සමාධි ශික්ෂාව අධ්‍යාපනය උගන්වනවා. මම නැවතත් කියනවා. නිවන හැර හිත කීකරු කිරීමේ හැම විද්‍යාවක්ම හැම විශ්වවිද්‍යාලයකම තියෙනවා. කිසිම තැනක නිවන නැහැ. මොකද ඒ නිවනට යනකොට අපි මේ ගත්ත අරමුණත් අඩු ගානේ අපි ගත්ත මේ එල්ලයක් විපරිණාමයටපත් වෙන එකම කලාව තියෙන ප්‍රතිපදාව විතරයි. අපි යම් තැනකට යන්න හදනවාද ඒ යන්න හදන තැන කිට්ටු වෙන්න වෙන්න වෙනස් වෙනස් වෙනස් වෙනවා. සිල් නැති කෙනාට පේන හැටි නිවන සිල්වන්තයාට පේන නිවන, සමාධිය නැති කෙනාට තියෙන නිවන, සමාධිය ඇති කෙනාට තියෙන නිවන, ප්‍රඥාව ඇති කෙනාට පේන නිවන, ප්‍රඥා නැති කෙනාට පේන නිවන සහ නිවන සාක්ෂාත් කරපා නිවන කියන සම්පූර්ණ වෙනස් කතන්දර. ඉතින් මේ නිවන කියන එක මේ එක එක්කනාට මේ පරිණාමය වෙනවයි කියන එක ආගමකට දරන්න බෑ. ඒක ආගමකට පිම්පෙට්ටි සල්ලි වැටෙන්නේ නැහැ. මේ විකුණගෙන කන්න දෙයක් නැහැ මේකේ. ඒසත් මේ අරමුණ ගන්නේ නිවන නිසා නෙවෙයි. අරමුණට යෑමට අවශ්‍ය කරන්නා වූ මේ සමාධි ශික්ෂාව ඇති කරනවා. සමාධි ශික්ෂා සම්පූර්ණයට අරමුණ හැලෙනවා. ඒක හදිහට කුඩල්ලෙක් ඇඟට ගොඩ වෙලා ඌ එල්ලිලා ඉන්නේ ඇති වෙන්න ලේබන කම් විතර ඊට පස්සේ හැලෙනවා. අලේ කුඩල්ලා ඉන්නේ නැහැ. නයිවිසකට නයිගල තිබ්බහම ඇලෙනවා නම් නයිවිස තියෙනවා. පිසි යුනවසිකල හැලෙනවා. ඒ නිසා මේ සමාජී තමාදීේ සාමේ අනායුවන් අපතිට්ඨං කියන එකේ යම් ප්‍රමාණයක මධ්‍යම මැද සීල සමාධි ප්‍රඥා කියන එකේ මැද ලොකු ශික්ෂාවක් තියෙන එක හරි කලාත්මක දෙයක්. ඒක මේ වගේ සූත්‍ර ඉගෙන ගත යුතු දෙයක්. අපි නිතරම පහු කරමින් යන දෙයක්. හරියට ඒක යන වෙලාවදී එතන නතර වෙන්න බෑ අපට. පොල්ලොසු බට්ට පැද්දෙන වෙලාවේ උ නතර වෙන නියම තැන තියෙන්නේ මැද. පැද්දෙන වෙලාව කාදාක හිතෙන්නේවත් නැහැ මේක මෙතන නතර වෙන්නේ කියලා. අපි දැන් නතර වෙන්නේ කොන් දෙකේ කියලා වගේ. එහෙම තමයි. ඊගමටන් සුද්ධ කරන කියනවා එක්කෙනෙක් මේක ස්වාමීන් වහන්සේ ඔන්චිලාක වගේ මෙහෙම මැද පහු කරන උඩට ගිහිල්ලා නතර වෙන්න වගේ ගිහිල්ලා ඩක්කලා එපාත් වෙනවා. ඒකල්ල හයියෙන් මැද පහු කරන උඩ කෙරෙට ආය උඩ ගිහිල්ලා නතර වෙන්න වගේ යනවා. මැද ස්වභාවික මධ්‍යස්ථානේ වේගෙන් පහු කරනවා. එහෙම තමයි ආස්වාස් ප්‍රසවාස. මේ තමයි පිම්බීම හැකිරීම. මෙහෙම තමයි මේ මේ පව දක්වන. අපිට අහුවෙන්නේ ඉතාමත්ම වේගවත් ගොරෝසුම කොටස. කොන් දෙක අහුවෙන්නේ නැහැ. ඉතින් මේකෙදි මේ ගොරෝසු කොටස සමාධිමත් වෙනකොට 100ක් නැති වෙනවා. ආචාර ප්‍රසාසේ පස්සද්ද කාය සංඛාර කියලා කියනවා. කාය සංඛාර 100 සංදේ. ඒකට අරමුණ 100ක් ගෙවෙනවා. ඉතින් එහෙම ගෙවෙන වෙලාවක අරමුණ අල්ලන්න උත්සාහ කරපු කෙනෙකුට නම් පරදිනවා. ඉතින් ඒ නිසා මේ කරන්න කරන්න භාවනා කරන්න කරන්න අනායුවන් අපතිච්ඡන් කියලා විදිහට කරගෙන යනකොට වෙන මොකද්ද මධ්‍යම ප්‍රතිපදාවක් වෙන මොකද්ද මේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කියන එකට ගෝචර දෙයක් මතුවෙන්න පටන් ගන්නවා අපේ භාවනාව තුළින්. අපි මෙතෙක් කල් අල්ලාගත්ත සමීකරණ මධ්‍ය අරමුණු සතිය ඔක්කොම ගෙවෙන්න පටන් ගන්නවා. එනිසා උන්ට අල්ලාගෙන පටන් ගන්නද ගෙවෙන හැටි දකින්ද ඒ ගෙවීම හීනමානකටවත් පශ්චාත්තාපයක් වෙන්න දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් මේ අල්ලගත්තේ දේ දැඩිව අල්ලගත්තොත් අනායුවන් කියන විදිහට ගිල්ලා නැහිනවා. ඒකට කියනවා නিত্য සුඛ සුභ ආත්ම කියන විපල්ලාස හතරට යට වෙලා තියෙනවා. මේ අරමුණ නিত্যයි, සතිය නিত্যයි, මගේ සමාධිය නিত্যයි. ආදි වශයෙන් මේ කාමයට ඇහැරලා බාරගත්ත මේ දේවල් නিত্য කරගන්න ගිය කෙනාට ඒව අනිත්‍ය භාවයට ස්වභාවයෙන් හැරෙනකොට කාම ලෝකේ වගේම දාහ පරිලාහ හැදෙනවා. දාහ පරිලාහ. ඒ මිනිසුන්ට කියාගන්න විදියක් නැහැ. ගෙදර කට්ටියට ඇවිල්ලා කියලා තියෙනවා මම භාවනා කරන්න යනවා කියලා. දුක නැති කරගෙන ඉන්නම් කියලා. මෙහි ආවට පස්සේ තිබුණට හපා. ඉතින් ඒක කියනවා දෙලොක් අතර හිර වෙනවයි කියලා යෝගාවචරය. ඒ මොකද ඒ භාවනා කෝච්චි කෝච්චි පිල්ලේ එතෙන් ඇඳගත්ත ඊට දිගේම යනකොට මේ හිත ඒමේ පයින් ගතිය අනායුවන් අපතිත්තම් කියන ගතිය මගේ කරගෙන මම කරගෙන මගේ ආත්මේ කරගෙන පශ්චාත්තාප වෙලා ඒක වාර්තා කරන තරම් ලැජ්ජයි මේක පටිච්ච සමුප්පාදයක් මේ උඹේ කර්මානුරූප වෙන එකක් ඉස්තුගුණය අනුව වෙන එකක් ආහාරය අනුව වෙන එකක් චිත්ත ශක්තිය අනුව වෙන එකක් ඕක කාටද වාර්තා කෙරුවොත් අනිත් කෙනාට පුළුවන් වෙයි උදව් කරන්න අජීත මර දේවතාව කියනවා වගේ අනාජුවන් අපත්‍යයන් කියන මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට බුදුරජාණන් සදාන් කරලා තිනවා ඒක නම් එහෙමනම් ඔබ ප්‍රතිෂ්ඨාවක් ස්ථාවරකත්වයක් ගන්න ගියොත් කිල්ලන අයිනවා. කලබල වෙන්න ගියොත් ගසාගෙන යනවා. ඒ දෙක උඹට තේරෙනවනේ. භාවනාදි මන් දැන් ගිලෙනවද? භාවනාදි මන් දැන් ගසාගෙන යනවද කියන එක තේරෙන්නේ නැත්තම් කියාට බහ තෝරලා දෙන්න ඕන ගුරුවරයා. මම යන්නේ ඉස්සෙල්ලා ලොකු ශාන්සිතෙක් ඉන්න වෙලාවේ ඔය මහසිසාරද ස්වාමීන් වහන්සේ ගුරුවත් පොතක් කියලා තිබුණා. ඒක නොදෙන්න තීන්දුව කළා තිබ්බේ ප්‍රතිපත්තිමය වශයෙන්. එළියට දෙන්නේ නැහැ. දුන්නාට මොකද මේ මිනිස්සු ඔබ බලලා සෝවාන් වුණා කියනවා, රහත් වුණා කියනවා, ලනු කන හින්දා. ඊපස්සේ ඥානපෝනික කියන ස්වාමීන් වහන්සේ, ජර්මන් ස්වාමීන් වහන්සේ මේ ළඟ භාවනා කරලා ඒ ශාන්සියට ඒත්තු ගන්නලා මහසි සායුර මමනේ නිකම්ම නිකන් තට්ටේ ගාපු ජීර පොරගත්ත සුදු ආමරු කෙනෙක් නෙවෙයි මම භාවනා කරනවා කියලා මහසි සායුරට ඒත්තු ගන්නලා කිව්වා මේක මට දෙන්න කියලා. ඊට පස්සේ කිව්වා දෙන්නේ නැහැ. දුන්නොත් මේක කටපාඩම් කරලා මිනිස්සුන්ට බයිලා කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ මිනිස්සුත් ලනු කනවා දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියලා තියෙනවා ඒකට මේක ඔබ වහන්සේත් එක්ක මැරලා යනවා දැන්. ඊට පස්සේ මේ ශාංශේ පොරොන්දු කරවගෙන පාලියේ ලියපු ටික සිංහලට දාන්න නැතුව ජර්මනියට දාන්න නැතුව බුරුමෙට දාන්න නැතුව පාලි පොත දුන්නා. පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඒක අරගෙන මහසි භාවනා ක්‍රමය කියලා ඒ ශාස්ත්‍රික භාවනා ක්‍රම ඉදිරිපත් කළා. මහසි සාරද දීව පාලිය එහෙමම පොතට දැම්මා. මේ විශාල බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියක වෙච්ච විශාල විප්ලවීය වෙනස්කම්. ඒ සමිතිය දැන් ඉන්න කට්ටිය තමයි දන්නේ නැහැ මේක. ඒකේ තියෙනවා ඒ ගුරුවත් පොත. ඒ ගුරුවත් පොත ලියනකොට මහසිසාරද ස්වාමීන් සඳහන් කළා තියෙනවා මේක මම එළියට දෙන්නේ නැත්තේ ඔක්කොට මොණි අර උපාධි ලැබුවා අර ඩිප්ලෝමා ලැබුවා මහාචි ක්‍රමයේ කිරුවා කියලා පඬිතුකම් කියන්නේ. ඒකට මේ මිනිස්සුන්ට පයින් තේරුන්ට ඉනිමඟක් වෙනවා මේක. අනායුවන් වෙනවා. කලබල වෙනවා. ඒකයි දෙන්නේ නැත්තේ. දැන් උනත් මේ උග්ගටිතඤ්ඤ විපංචිතඤ්ඤ කියන උග්‍ර කුශාග්‍ර බුද්ධිමතුන් ඉන්න පුළුවන්. නිසා එහෙම කෙනෙකුට මේක දුන්නාම හැකි සංඥා වෙනවා. නිසා මේ දෙකේ උග්‍ර කුශාග්‍ර බුද්ධිමතුන් අඩු නිසා මම මේක දෙන්න පෙළඹෙනවා. නැත්නම් ඥානපෝනික සාංශික ජීවිත පරිත්‍යාග කැපවීම නිසා මම දෙනවා කියලා ඒ කෑල්ල දුන්නාට පස්සේ ඒක එළියට පැමිණීමෙන් තමයි ඒ ගුරු අත්පොත් එළියට එන්න පටන් ගත්තේ. ඒක තිබුණේ ප්‍රධාන වශයෙන්ම ගුරු මුෂ්ටියක් විදියට. ඉතින් මම යන්නේ ඉස්සෙල්ලා ඥානানন্দ ඥානරාම ස්වාමීන් ගාව තිබුණා. ඒ ශාන්ති කිව්වා ආනාපාන සති පොතේ දෙවෙනි කොටසට පුළුවන් තරම් මේ පොතේ තියෙන අත්දැකීම් එකතු කරන්නයි කියලා. ඒතකොට මේ ඥානය යනකොට මට මේවා පහළ වෙනවා. මේක එනකොට මේක පහළ වෙනවා කියලා ඒ පත්‍ත්‍ච ඥාන මට්ටම් වල හැටියට ඒ අත්දැකීම් සංසන්දනයේ ඥාන සංසන් විපස්සනා ඥාන සංසන්දනයක් ඒක PhD thesis කරන්න පුළුවන් වැඩක්. බෑ මේක ඇත්තද පුරුදු කියලා කියන්න කාට කාටවත් බෑ. ඒක වරදොල තේරුම් ගන්න PhD ගන්න පුළුවන්. මේ භාවනා කරන එකට තේරෙනවා නාම රූප පරිච්ඡේද ඥානය කියන එකට ගියාම සංචීදාමි සම්තිත්ථාමි කියන එක මෙන්න මේ විදිහට වැටෙන්නේ කියලා. මම ටැග් ගහනවා නම් මේ මට්ටමේදී මේ දේවල් තියෙනවා. මම ඕනට වෙලට කලබල වුණා නම් මේ දේ තියෙනවා. ඥාම රූප පරිච්ඡේද ඥානේ පහළ වුණා නම් ඔය දෙකේ එකක්වත් වෙන්නේ නැහැ. හැබැයි ඒවා පහළ වෙලා අකට විකට පහළ වෙලා විලෝපන පහළ වෙලා දෙකමැදින් මම ඥාන නාම රූප පරිච්ඡේඥාන බේරගත්තා කියනකොට එයාට තේරෙනවා ඒක බුදුහාමුදුරනේ තේරිච්ච තාලෙටම තමයි මට තේරෙන්නේ. ඒ තේරෙන තාලේ ඥාන පිටිම කමක් නැහැ. ඒ තේරෙන තාලේ උගත් නුගත් ගතියක් නැහැ. මේ පොත් කියෝපේක උදව් වුණාද නැද්ද කියන්න බෑ. එතන ගියාට පච්ච පරිඥාණයට ආයෙ ආවල මොට්ටයි. ආයෙ පච්ච පරිඥාණයේදී ආයෙ ආයුහාමි සංසීදාමි කියන දෙකම සිද්ධ වෙනවා. ඉතින් අර ඥානේ තියාගෙන ඒකත් නැති වෙන වෙලාවල් එනවා ආයෙත් හදාගෙන එතනදි මම කොහොමද දඟලන්නෙත් නැතුව නොදඟලමින් නොනැවතෙමින් මේ ගමන යන්නේ කියලා. ඉතින් ඒ නොනැවතෙමින් නොදඟලමින් යන ගමනට ඥානාරාම ස්වාමීන් වහන්සේ සඳහන් කළ තියෙනවා ශ්‍රද්ධාය කිරියාය සම්පාදේති සාතච්ඡ කිරියාය සම්පාදේති සක්කච්ඡ කිරියාය සම්පාදේති තමන් හැමදාම සද්ධාවෙන් මේ භාවනා සඳහා සතිය සඳහා සමාධි ශික්ෂා සඳහා ගත්ත කාලය වෙන දෙයකට දාන්න එපා ඒක ඇදහිල්ලෙන් කරපන් සල්ලි හම්බෙනවට මේ දේශපාලන වාසි ලැබෙනවට නෙමෙයි ඇදහිල්ලෙන් කරපන් සක්කච්ඡං මනාකොට සද්දා ආදර ගෞරවයෙන් මෙමිසිට කරපන් යන ගමන් වමතින් අත ගන්න යන්න එපා. අල්ලනවනම් දෝතින් අල්ලපන්. ඒකට අතපය මොන ලෑස්ති හොදාවිලා ලෑස්ති යන්න. යන්නේ ගමන් දාඩිය පෙරාන්න හුටු පෙරාගෙන යන්න එපා ඕකට. ඒක ලෑස්තිලා ඵලයක්. කෝවිලකට යන්න හදනවා වගේ. දේවාලයට යන්න වගේ. ඒක සද්ධා මේ මනාකොට ඊට කියන්නේ ආදර ගෞරවයේ නැමී සිට කියන වචන තමයි ඒක ලොකු සංසික වචනය. සාතච්ච කිරියයි සම්පාදින් නිජපතා කරපන්. ගීගෙදර කරන්න බැනු වැඩි. ඊදිනුර අපේ ශ්‍රද්ධාව ඉහළ පහළ යනවා සුනාමියට වුණා වගේ. කරන දේ වම තින්නේ කරන්නේ. මුඛාක් හරි වැඩක් කරන ගමන් සතුටුමත් වෙන්න හරින එක ප්‍රශ්නයක් නැහැ. නමුත් සත්‍ය සඳහාම වෙන් කළා කරනවා කියනකොට පිටුවට ඇඳගෙන පච්චවඩම් බැඳගෙන බෙර ගහගෙන දුම් අල්ලගෙන කරනවා වගේ. ඒක කෙරුවොත් ප්‍රතිඵල වැඩි. ඒකයි කියන්නේ සක්මන් කරලා කෙරුවොත් ප්‍රතිඵල වැඩි. නිතිපතා කරනවා. අපි ළඟ කීයක් කරුණු කාරණා තියෙනවද මේක නිතිපතා නොකර අරග කරලා ඉවර නැහැ ඒකට කමක් නැද්ද කියලා. දවස් තුන හතරක් තුන හතර සැරේ දවස් පැය 24ක් භාවනා කරපුවම කමක් නැද්ද කියලා. හැම එකකෙම වෙන්නේ විලෝපන වෙනවා. ඒ දේ කරන්න අනායුවන් අපතිකන් නතර වෙන්නත් එපා, දඟලන්නත් එපා. අතරමැද කරගෙන යනකොට ලැබෙන ප්‍රතිඵල තියෙනවනේ. භාවනා මේ සමාධිමය ඥාන ප්‍රඥාමය ඥාන වියෝග විපස්සනා ඥාන කියන්නේ ඒකට අදාළ සමාධි කියනවා. ඒ සමාධි පත්‍ත්‍ච්ච බව දන්නේ කොහොමද කියලා අහන්නේ ඒගොල්ලෝ හිතනවා වෙනම මීටරයක් ඇති කියලා. දැන් මේ තියෙන ඥානෙ මේ තියෙන අත්දැකීම මොන ඥානෙද ලැබිලා තියෙන කියන එක දැනගන්න පුළුවන් නම් මම හිතනවා මේ සෑහෙන ගණක් ඕනේ ගණක් පීඩම් කරන්නේ. කියන්න බෑ එහෙම. ඒ ඒ සමාධි මට්ටම් වල දැන් තත්ත්ව වෙනස්. නමුත් මේ අසුකාලීනව 18ක් විපස්සනා ඥාන පෙන්නලා ඒ එක එක ඥානෙට අදාළ අත්දැකීම් සමාධි මට්ටම් ප්‍රඥා මට්ටම් විස්තර කරලා තියෙනවා. ඒක ඔක්කොම මේ බුදුචානන්සේගේ මේ පටිච්චසමුපාදයේ රේඛීයගත කරන්න ක්‍රමය කරපු ක්‍රමයක්. ඒක හොඳ නරක දෙකම මහසි ඡායඩෝ කරලා තියෙනවා. නැත්නම් අපි වගේ මේ අවුරුදු 2600 කට පස්සේ පහළ වෙච්ච ඇතර මේක පොඩි ඊට කලින් ගිය කෙනෙක්ගේ පෙරමග මග රහලකුණක් වෙනවා. අන්නේ මගතලකුණක් වෙනකොට මොනම තාලෙන් කාටද කියලා දුන්නත් ඔය මහසිසාරක පොත හෝ ඉතින් මේකයි මේ නාම රූප පරිච්ඡේද ඥානෙ වීමේ අත්‍යන්ත ලක්ෂණ කියලා එකක්වත් නැහැ. ඒව අවස්ථාවේ හිතට වෙනස් වෙනවා. Taman දැනගන්න ඕනේ ඒක ලැබුණා නම් ඒක කොහොමද පච්ච පරිඥා ඥානට පාවිච්චි කරන්නේ? ඒක කොහොමද සම්මස්ස ඥානට පාවිච්චි කරන්නේ? ඒක කොහොමද උද්‍යප්පේ ඥානට පාවිච්චි කරන්නේ කියලා ලැබෙන ලැබෙන ඥානය ඊගාව ඥානයේට ආයෝජනය කරන්නේ නැතුව ඉතින් නතර වුණොත් අනිත් දවසේ ඒ ලාභේ Tamanට නැහැ. ආයෙ මුල ඉඳලා පටන් ගන්නවා. ඒක යන ගමනේදී මුල් මුල් ඥානවලදී පච්ච පරිග්ගා සම්පපා නාම රූප පරිච්ඡේද පච්ච පරිග්ගා සම්මස්සන කියන ඥාන විශාල වශයෙන් අපතිට්ඨං අනායුවන් කියන විදිහට දැඩි අවධානයට සහ කුසීතකමට ලක් වෙන ඥාන. ඒක මට්ටම් පෙන්නට පස්සේ තමයි සම්මසද ඥාන මට්ටමට ආවට පස්සේ තමයි අංශු මාත්‍ර වශයෙන් අනිච්ච දුක්ඛ නෙවෙයි විශාල පදාස වශයෙන් කැටිති වශයෙන් කැදලි වශයෙන් දෙක දල අනිච්ච තේරෙන පටන් ගන්නවා දුක දෙන බව තේරෙනවා මට පාලනය කරගන්න බව තේරෙනවා ඉතින් මේක ඇති කරන සහනය මේක ඇති කරන සාන්තිය කොච්චරද කියනවනම් ඒක නම මම රහත්ුණයි කියලා වරදොල තේරුම් ගන්න හොඳටම ඉඩ තියෙන නිසා මේ සම්මස්සන ඥාන කොටස තමයි පොතේ ලොකුම පරිච්ඡේදය. හරියට පටලවා ගන්න. පටලවා ගත්තාම මේ පොඩි විපස්සනා ඥානයක් පහළ වෙච්ච ගමන් එයා අදිචක්ෂේරුවටපත් වෙනවා. කවදාකවත් මට මෙහෙම ඥානයක් තිබුණේ නැහැ. කවදාකවත් මට මෙහෙම ඉඳගෙන ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. කවදාකවත් මට මේ සතියක් තේරුණේ නැහැ. ඒක කරනකොට ලැබෙන ප්‍රතිලාභත් එක බලනකොට අනිවාර්යයෙන්ම රහත් වෙන්න කියලා සෝවාන් වෙලාවක් නැතුව. එයාට ගොඩාක් අනුකම්පා කරන්න කියනවා. මෙයා පරාජිකාටපත් වෙනවා නැත්තම් උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කරන්න ගිහිල්ලා. භික්ෂුණාන්තලාගේ පාරජික හතර එකක් තමයි පත් වෙච්ච නැති ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම වලටපත් වෙලා ඒකපත් උනා කියලා බඩ රසාවට බොරු කියන කට්ටිය. එයාට මහානකම නැති වෙනවා. හැබැයි අදිමානේ කියලා තමන්ගේ හිත පොඩි වර්තිමන්දයා ලොකුවට තක්සේරු කිරීම නිසා මිස්ටේක්ස් වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඉඳ තියලා තිනවා අඤ්ඤත්‍ර අදිමානා කියලා. අදිමානේ නම් පාරජිකා වෙන්නේ නැහැ. යාට කියන්න ඕනේ මේ කරන වැඩෙන් තමන්ගේ ජීවිතේලා සාසනෙත් අවලක් කරගන්නවා කියලා. ඉතින් ඒක වෙන්නේ ඉඳ තියෙන නිසා සම්මස්තර ඥානෙදී සෑහෙන පරිසම් වෙන්න ඕනේ. ගුරුවරයා මේ ගෝලයා එතකොට රැස්වි දෙන්න කතා කරනවා. ඉතින් ඒකදී කිව්වොත් එම ගුරුවරයා අම්බවේ අනායුවන් අපතිටන් එක තැන ගැලෙන්නත් එපා. ඕනකට වැඩිය පෙන බුම්බන්න යන්නත් එපයි කියලා ලොකු සාංශ කියනවා. ඒතර ගෝලයා හිතනවලු ගුරුනාංශ මට ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ යාවත්පත් වෙලා නැහැ මේ தත්තෙට. ඒ නිසා මගේ ඥාණය පිළිගන්න කැමති නැහැ. බාල කරලා කතා කරනවා. අව탁සීරු කරනවායි කියලා ගුරුවරයා මාරු කරනවා. නමුත් මේ අනිවාර්යයෙන්ම මේ බොරු වල මේ කඩයිම මේ පටලවිල්ල මේ අදිමානය පහු කරේ නැත්තම් අර යෝගාවචරයක් කියන්න වටින්නේ නැහැ. නිසා පත්‍ත්‍ච එකන හැම වෙලාවෙම දන්නවා එතෙන්ට අපි එකන අපහසුරපත් වෙනවා. අර ඉස්සල්ලාම දරුගබක් පිහිටවපු කුලකාන්තාවක් වගේ. එයා දන්නේ නැහැ දරුගබ පිහිටියාද කියලා. ස්වාමියාට කියන්න බෑ. පතිකුලයට කියන්නත් බෑ. Tamange අම්මට අම්මටත් ඉඟි කරනවා. අම්මා දැනගන්නවා තාම මේ අම්මා කෙනෙක් වෙලා නැහැ. මෙයා දැන් ප්‍රසූ දරුගබක් පිටලා තියෙනවා කියලා. එයා දන්නේ නැහැ දරුගබ පිටපු කෙනෙක් කටයුතු කරපු ආකාරයේ අලුත් කුල කාන්තාව. අම්මා කිරියම්මල දාලා ඊට පස්සේ මේ මේ දේවල් කරන්න එපයි කියලා දරුගබ රකින්නවා ඒ කැප් ගත්ත කාන්තාව රැකීම හරහා. ඒවට කියනවා ගැප් පෙරහැර කියලා. විශේෂ ක්‍රම ආගමික ක්‍රම තියෙනවා. දැන් ගැප් පෙරහැර කියන වචනේ විතරක් අපි ගාව තියෙනවා. ගැප් පෙරහැර කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. දැන් මේ මේ ගැප් ගත්ත කාන්තාව මේ සාමාන්‍ය මිනිසුන්ගේ තියෙන දුක් කරදර දුක් කරදර වලට මුහුණ දෙන්න ගත්තොත් බොක්කේ ඉන්න දරුවට තේරෙනවා අම්මා ඉන්නේ අසහනෙන් කියලා. ඒච්චර ඊට වැඩිය හානියක් ඇත්තේ නැතුළු කලලෙට. කලලෙට ඒ තරම් දැනෙනවා මේ අම්මගේ ලේන යන්නේ. අම්මා ඒ වෙලාවේ විවේක වෙන්න ඕන. ඒ වගේ මේ භාවනා කරගෙන යනගෙන අර විදිහට ගැප් ගත්ත කෙනෙක් වගේ. ගැප් ගත්ත මහේෂිකාවට කොහොමද සලකන්නේ කියලා හිතන්න කියලා තියෙනවා. මොකද බැදුවොත් වදන්නේ දරු රජ පැටියි. දැනගත්ත ගමන් ගැබ පීඨය කියලා දැනගත්ත ගමන් අන්තපුර කාන්තාව වස පහ දෙනවා. ඊර්ෂ්‍යා කරනවා. ඉතින් දැන් මේ දරුගබ රකින්න රජගෙදරක රජුරවන්ට රජ බලය යොදන්න බෑ. මොකද අන්තපුර කාන්තාව කියනවා අනේ නංගි මටත් කියන්න කොච්චර වටන දෙයක්ද නේ කියලා අර කොහොම හරි අදහස ගන්න හදනවා. ඉතින් මෙයාට හැසිරෙන්නත් බෑ වෙනස් තාලයකට බෑ. හැසිරිච්ච ගමන් ඒ කියන්නේ සපතනී කිය. සත සපත්නී කිය. එකම ප්‍රතිකුලයේ ඉන්න ප්‍රති ප්‍රති ප්‍රති කියලා කියන ගෙදර ලොක්කා නැත්නම් ගෙදර මිනිහා ගෙදර මිනිහාට ගෑනු කීප දෙනෙක් ඉන්නවා. සපත්නී කියලා කියන්නේ අපි සිංහලෙන් කියන්නේ හැපින්නී කියලා. මේ සපත්නී කියන දේ දැනගත්තොත් දෙනවා. ආයේ දෙකක් නැහැ. ඉතින් ඒකට ඒකාන්තාව එක විදිහට හැතරෙන්න ඕනේ දරුගබ රකින්න. ඒ විදිහට Taman නොදන්න කලාව අම්මගේ යටි දැන් තමයි ඉගෙන ගන්න ඕනේ. පුරුෂයාට කියන්න බෑ. පුරුෂයා උදම්මනනවා. උදම්මනපු ගමන් අහු වෙනවා. රටේ ඉන්න ඔක්කොම වහදෙන්න හදනවා. ආන් මේ වගේ තමයි මේ විපස්සනාව අපි කියමු විපස්සනා පැත්තකද සතිය. එහෙම නැත්නම් මේ අරමුණ යන්තම් විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන මූණට මූණ දාලා එන්න පටන් ගත්ත වෙලාවේදී මෙයා අනායුවන් අපතිත්තන් කියන මේ දෙකට අහුවෙන්නේ නැතුව අත්ත බින්දේ පයිබිරුලින් සබාවරෙන් කියලා මේ ඇති කරගත්ත එකලස ජීවල කපාගෙන ඉදිරියට ගෙන යාම බාධක ජීවීමේ තරගයකට බොහෝම සම කරන්න පුළුවන්. කම්බියේ විදිහට සම කරන්න පුළුවන්. කවුරු හරි හිතනවා නම් මේකට කවුරු හරි මට උදව් කරන්න පුළුවන් මට ක්‍රමසාවිදි කියලා දෙන්න පුළුවන් එහෙම නැත්නම් මට තේරෙන්නේ නැහැ කියලා එයා හීනමානට වැටෙනවා. ඒක නොවීම පිණිස සරුවචන දේශනා කරනවා මම පිළිවන් ශ්‍රද්ධාව කල්බදු ක්‍රමයට ගනි. හරි ගියාම ගාස්තු ගෙවීම ක්‍රමයට ගනි. හරි ගියට පස්සේ ගෙවපන්. ඉතින් මෙතනදී අර අනුන් නතු වෙන ගතිය තමයි මෙතන තියෙන දුර්වලතාවය. ඉතින් ඒක පුත්‍ජජනයේ ස්වභාවය. ඒ නිසා දොස් කියලා වැඩක් නැහැ. ගොඩ ආපු හැම කෙනෙක්ම ඔතෙන්ද ගිහිලා ගොඩ ආවිල්ලා තියෙනවා. ඒ නිසා මේ අරමුණක මධ්‍යස්ථ අරමුණක හිත පවත්තන්න යනකොට මේ ඒ පැත්තට මේ පැත්තට නැමෙන ගති වැරද්දක්වත් කාලකන්නිකමක්වත් නොවි ඒක හරියටම ඒ පැත්තට නැමෙන එක මේ පැත්තට නැමෙන එක වෙන් කරන්නේ කොහොමද? ඒ දෙකට මැදිය කෙලින් හිටගන්න එක වෙන් කරන්නේ කොහොමද කියලා දැනගන්න කැඹුරින් කල්පනා කරපු සුද්දෙක් කියනවා අනාගාමි වෙන්න ඕනේ. අනාගාමි වෙනකන් අපි ට්‍රයිල් ඇන්ඩ් එරර් තමයි කරන්නේ. හැබැයි ඒක හෙලි කරන්න කෙනෙක් ඉන්න එක තමයි සාසනය කියන්නේ. වැඩි හෙලි කරන්න කෙනෙක් නෙවෙයි. කෙලපැමිණිච්ච කෙනෙක් නෙවෙයි. සාවධානව ඇහුම්කන් දෙනවා. ඒ ඇහුම්කන් දෙනකොට ඇත්ත කතා කරන්නේ හිතමානි වෙන්න ඕන. එක සැරේම මේ සෙන්චරියක් ගන්න කරන්න බෑ. වැටි වැටි තමයි යන්නේ. අන්නේ වැටෙන කොටස් ටික, බැරි වෙන කොටස් ටික, නොදන්න කොටස් ටික හෙලිකිරීමට අපි කියනවා නිහතමානීකම කියලා. අහිංසක ගතිය කියලා. ඉතින් මේ අහිංසක ගතිය තුළ තමයි කුශාග්‍ර බුද්ධිය තියෙන්නේ. ෂට ප්‍රඥාව නෙවෙයි. චර ප්‍රඥාව නතු කරගත හැක්කා. අහිංසකකම නතු කරගන්න බෑ. අහිංසකම හැම වෙලාවෙම එතන එතන උපයන්න ඕන. ඒ නිසා මේ වර්තමාන මොහොතේ සතියේ මම දැන් මෙතන කියන්නේ නිවනම තමයි. ඒක නිවන් මාර්ගයක් තමයි ඇත්ත. නිවනමයි. ඒක දැනගන්නේ ඒක නැති වෙලාව හරියට දන්න කම. අසතිය දන්නවනම් අසත්‍ය ප්‍රසිද්ධිය කතා කරන්න පුළුවන් නම් අනායුවන් අපතිට්ටම් කියන දෙකට අහු වෙන්නේ නැහැ. මේ අසත්‍යයේ ඉන්න එක වසංගණ්ඩ ලියුල් ලියන්න ගියොත් අපි තාමත් බොක්කේ බඩ බොක්කේ බත්තර කැවුම් දෙයියෝ දනි කියලා වගේ වංචාවක් කරනවා. යෝගාවචරය අපි ඒක දැනගෙන කටයුතු කරනවා. ඒක එහෙම වංචකත්වයක් මේකේ තියෙනවා. ඒක මේ විපල්ලාස හතරක් වශයෙන් වෙන්නේ නිත්‍ය සුඛ සුභ ආත්ම කරගෙන ඒක එනකොට හෝ හරි සතිය කැඩෙනකොට හරි අරමුණ නැති වෙනකොට හරි අරමුණ ඇති එකට සාපේක්ෂව අරමුණ ඇති එක තේමාව කරන කතා කරනවා නම් හැම ප්‍රකාශයක්ම ආර්ය වෝහරයට වැටෙනවා. ඒක වසංගලා සංස්කරණය කරන්න ගිය ගමන් පෘථග්ජන වෙනවා. සත්‍ය වසාලනවා. මාන්නේ නැහැ වැඩිනවා. ඒ නිසා ආර්ය වෝහරය කියන එක අමාරු නෑ. හැබැයි ඒක නිකන් නෝන්ජල් කතාවක් වගේ තේරෙනවා. ඒක නිකන් යටහත් පහත් කතාවක් වගේ තියෙන නිසා ඒකට තනි වචන දෙන්නේ අහිංසකකම කියලා. ඒක සම්බන්ධ කරනවා ලෝක උප්පත්ති කතාවේදී දෙවිනාංශ සම්පූර්ණ ස්වර්ගයේ මවල පාරාදීසයේ මවල තිරිමේ ගෑණිත් මවල ගහයි සතත් මවල කියන මේ ගහේ ගෙඩියක් තියෙනවා. හරිම ලස්සනයි. කණ්ඩ එපා. කෑවොත් උඹලට ඥානෙ පහළ වෙනවා. ඥානෙ කියන්නේ ද්වේෂ පහළ වෙනවා. කියලා යනවා. බින්දපල්ලා සදාකාලික කියලා. ගහේ ඉන්න සර්පයා ගෑනට කතා කියලා කියනවා කාපම් බං. අපි ඊගාට සාකච්ඡා කරන්න තියෙන මේ විනී සාකච්ඡාවේ හන්ද බිකු කාදවා බුංජවා කියලා මේ පවාරණේ වෙලා තව ආමතුගේ කම්මක් නෑ බච්චාට කවුරු අපාය යනොත් කාපම් කියලා. දන්න භික්ෂුවක් මේ පවාරණේ වෙච්චි දැන් කරක් වරඳලා ඇති කියව භික්ෂුවකට කියනවා අන්ධ බිකු කාදවා බුංජවාති කියලා. ඉතින් අර භික්ෂුව කෑවට පස්සේ කියප එකක් තමයි කහප එකක් තමයි ඉතින් අර අර මනුස්සයා යක්ෂයා සර්පයා වශයෙන් පෙනී ඉඳලා මේකෙදී කපන් කියනවා. මනුස්සයා කාවවම රාගේ පහ වෙනවා. රාග කියන්නේ ද්වේෂය පහ වෙනවා. එතකම්ම දෙන්න ඉන්නේ හෙළුවේ. ඉතුරු එතකොට ඉඳුරම් ප්‍රාණවත් වෙන්න පටන් ගන්නවා. කොහොම හරි සෙල්ලමක් දාලා පුරුෂයාව නතු කරගන්න. ඒක කියනවා මේ අත්පසුරින් තුරු පෙම්බරයන් බඳ බන්දාසනේ තුටුනි ලිය වැල් පැටලි ගොසිනි. මේ අත්පසුරින් පෙම්බරයාගේ බඳ වැලක් ගහක පැටලෙනවා වගේ ඉස්ත්‍යාව පුරුෂයා නතු කරගන්න හැටි. ඊට පස්සේ පුරුෂයා ඉස්ත්‍යාව දූෂණය කරනවා. තුෂිනේ කරපුවාන් දෙන්නට ලිංග පෙන්න ගන්න බැරිව වහගෙන ඉන්නවා. පහුවෙන්ද දෙයන්නාස නිකන් බලන්නේ කොට මෙන්න මේ අකුරට දැන් කෝල පහල වෙලා. සබ කෝල වෙලා. ඇයි? gediy කැලක් අඩේ. සර්පයා දිනලා. ස්වර්ගෙන් පන්නනවා. පරදේශෙන් පන්නනවා. ඒ නිසා පළවෙනිම හටන් ගත්ත පටන් ගත්ත මේ ආදම්සා ඒව කරපු සාපෙට මුළු මානව වර්ගයම ගෙවම් කරන්න ඕන කියලා කියනවා. අන්නේම සාපයක් වගේ එකක් මේ පෘථග්ජනය තුළ තියෙනවා මට තනියම බෑ අයියෝ මට කවුරු හරි උදව් කරන්න ඕනේ මට මේ සතිය මදි ඊට වඩා වෙනස් ක්‍රමයක් ඇති සතිය නම් දන්නවා හැබැයි වෙනත් හදිසි ක්‍රමයක් ඇති මේකට අරවලාට මට උදව් කරන්න පුළුවන් කියලා Taman නීච කරගෙන පහත් කරගෙන තව සමීකරණයක් හෝ ජපමන්ත්‍රයක් හෝ සුද්ධවන්තයෙක් හෝ දෙයන්නාන්සේ හෝ පණව ගන්න හදලා ඒකට උඩ තියලා වුණු ගගා ඉන්න එක තමයි ආගම කියන්නේ. අපිට තියෙන සහජ ශක්තියෙන් මේ කියන්නේ ජම්ම උරුමයෙන් අපි සියල්ලම සමානයි. ඉතින් ඒක කරන්ඩ කලබල වෙලත් බෑ ගිලිලත් බෑ කලබල වෙන්නෙත් නැතුව ගිලෙන්නත් බෑ වැඩේ නතර කරන්නෙත් නැතුව. ඒක කියන්නේ කරාදිනවා කියලා. පාලියෙන් කියන්නේ දුරනික්ෂේපේ කියලා කිසිම චිත්තක්ෂණේ කරාදින්න එපා. භාවනා කරනවා කියන්නේ ඉඳගෙන ඉන්න එක නෙවෙයි. අවිජින එකක් නෙමෙයි හැම වෙලාවෙදීම මේ හිත මනාපමනාප දෙකට යන හැටි උතුරු කටුව වැඩ කරනා වගේ තරහින් කිරනකොට අර කට්ටේ හැරම යටන්නේ. ඒක දිහා බලන් ඉන්න පුළුවන් නම් අපිට තේරෙවි මේ උතුරු කට්ට වැඩ කරන්නේ මට ඕන විදිහට නෙවෙයි. ඒක වැඩ කරන්නේ ලෝක න්‍යායයකට. උඹට ලෝක න්‍යාය දැනගන්න ඕක වැඩ කරන්න ඇරලා බලන්න හිටපන්. නතර කරන්න හදන්න යන්න එපා. නතර කරපු ගමන් යෝගාවචරකම නැති වෙනවා. ඒක උඹට තේරෙයි සංසිඳෙන්න ගියොත් ගිලිලා නැහිනවා. කලබල වෙන්න ගියොත් ගසාගෙන යන ওই දෙක දන ওই දෙක දන්නවනම් භාවනායේ කමටහන් සුද්ධ වෙනවා. ඒ නිසා අපි මම හිතුවේ අද දවසේ මම මේ සූත්‍රය සමර්ථ කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපිට පුළුවන් වෙයි තව දවසකදී මේක චුට්ටක් ඉදිරියට ගිහිල්ලා මේ దేవතාවා තේරෙන්නේ නැහැ කිව්වට පස්සේ සරුවචනන්සේ දෙන මේ උත්තරේ අනුව අපි ළඟ තියෙන අත්දැකීම් ටික ඒ පැත්තට මේ පැත්තට යනකොට කවුරුත් එක්ක සංසන්දනය කරන්න එපා. දැන ගැනීම හරහා වැරද්දක දැන ගැනීම හරහා ඒ දෙක මැද අසරණ වෙලා තියෙන අදුක්කම සුඛ වේදනාව ඒ දුක මැද තියෙන උපේක්ෂාව දැකගන්න සිළු දිනාට පහසු වීම පිණිස ඥානෙ පහළ වීම පිණිස මේ ධර්ම දේශනාව තීතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව නැවත කරනවා සිළු දිනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා